නම් ඉන්නවා ලිඛිත ප්‍රශ්න කීපයක් එක්ක. ඉතින් මම ආරාධනා කරනවා ලිඛිත ප්‍රශ්න වලින් අපේ සාකච්ඡාව පටන් ගමු කියලා. අවසරයි ස්වාමීන් වහන්ස. අද දිනේ ප්‍රශ්න 6ක් ලැබිලා තියෙනවා. ඒ ප්‍රශ්න ඉදිරිපත් කරන්නට ඔබ වහන්සේගෙන් අවසර. පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී වම් පාය සහ දකුණු පාය තබන විට ඒ බව හොඳින් දැනේ. එසේම පොළවේ රාලු, සියුම් බව, සීත උෂ්ණ බව, ඒ ඒ අවස්ථාවලදී දැනේ. සමහර අවස්ථාවලදී සක්මන පටන්ගෙන විනාඩි 10 15ක් යන විට සක්මනේ අවසානයට ගොස් නැවත හැරෙන විට ස්පියා ගැනීමට කැමැත්තක් ඇතිවේ. එසේ කරන විට අවසානයක් නොපෙනෙන ටයිම් ටනල් එකකට ඇදී යන බවක් මනසට දැනේ. ඒ ඊතා සියුම් අංශ වලින් වරහන් ඇතුළේ වේගෙන් චලනය වන සමන්විත බව දැනේ. සමස්තයක් වශයෙන් ගත් කල රතු පැහැති පසුබිමකි. සමහර අවස්ථාවක එහි මැද රවුම් කවාකාර චක්‍රයක් වැනි දෙයක්ද කරකැමින් ගමන් කරනු පෙනේ. මේ අවස්ථාවේදී සිටගෙන ඉන්නා ඉරියාවේ සිටින බව හොඳින්ම ප්‍රකටය. වරින් වර පිම්බීම් හැකිලීම්ද දැනේ. මෙසේ සුළු වේලාවක් ඉන්නා විට නැවත සක්මන් කිරීමට උවමනාවක් ඇතිවේ. එවිට ඇස්සර පළමු කල ලෙසටම සක්මනේ යෙදෙමි. මා මෙලෙස සක්මන් කිරීම නිවැරදි දැයි කාරුණිකව පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ගැටලුවක් නෑ ඇත්තටම සක්මන් භාවනාවදීත් හිතේ සමාධියක් හැදෙනවා. ඒක කියන්නේ ඇත්තටම බුදුරජාණන් වහන්සේ කියනවා සක්මනේ සක්මන පාවිච්චි වෙලා හැදෙන සමාධියත් සෑහෙන කල් අල්ලා හිටිනවා කියලා. සාමාන්‍යයෙන් අපි ඉඳගෙන කරන භාවනාවටත් වඩා සක්මනේදී යම් කෙනෙකුට සමාධියක් හැදෙනවා නම් ඒක හොඳට අල්ලා හිටින ස්වභාවයක්, ඔරොත්තු දෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඔතන ඔය හොඳට මේ සක්මනේ ටික ටික ටික සතිය වර්ධනය වෙලා ඒක සමාධි වීමක් තමයි පෙන්눔 කරන්නේ. එතෙන්දී ගැටලුවක් නෑ හොඳට ඒ සමාධි ස්වභාවය ටිකක් ඉන්න වරදක් නැහැ අපි ඒ කියන්නේ සක්මණෙන් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු ඉතින් සමාධියක සමාධියක් තුළ ඉඳීම නම් නෙමෙයි නමුත් සමාධියක් ලැබිලා නැත්නම් සමාධියක් පැමිණිලා ඒක තුළ ටිකක් හිටියා කියලා ඉතින් ලොකු වරදක් නැහැ ඉතින් පැය කාලක් විනාඩි 10ක් 20ක් හිටියානම් වරදක් නැහැ හිටගෙන හැමෙම ඉන්න පොඩක් හිත හැමෙම සමාධි වෙනවා ඊට පස්සේ ඒකේ ශක්තිය නැති වුනහම ඒක දුර්වලලා ගියාට පස්සේ ඔන්න නැවතත් සක්මනේ සාමාන්‍ය පරිදි දෙන්න ගැටලුවක් නැහැ. මම හිතන්නේ කරගෙන යන විදිහ හොඳයි. ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ ඊයේ හවස හා අද උදේ පරයන්ක පිළිබඳවයි. සිත ටික වේලාවකින් සංසුන් වේ ආනාපානය හොඳින් ආනාපානය ගැන හොඳින් අවධානයෙන් සිටියෙමි ඉක්මනින්ම හුස්ම සියුම් වේ නමුත් සියුම් හුස්ම දුරකින් සිදුවන්නාසේ දැනේ අද උදේ සිතුවිලි කිහිපයක් තදබල ලෙස පැමිණ ටිකක් විහිසකාරීව නැති වී ගියේය වරහන් ඇතුලේ කරන්නට සිතමු තවත් කිරීමට තිබේ හැඟෙන unfinished social works ඒ හැරුණ විට සිත බොහෝ සංසුන්නිය කකුලේ වේදනාවක් නිසා පරයන්කය වෙනස් කරන තුරුම මේ తත්වයේ පැවතින. දිගින් දිගටම පවතින මේ తත්වයේ සඳහා උපදේශක් පතමි. සක්මන. අද උදෑසන සක්මන පැයකට වඩා කළෙමි. වම දකුණ වශයෙන් පටන්ගෙන ටික වේලාවකින් යටිපතුලේ ස්පර්ශය වෙත යොමු වෙමි. නමුත් මුළු ස්පර්ශයේ පොදුවේ දැනෙන බවක් වැටහි. වෙන්කර හඳුනා ගන්නට උත්සාහ කළත් ටික වේලාවකින් නැවතත් පොදුවේ වරහන් ඇතුලේ gediyak පිටින්ම දැනේ. පෑ භාගයකට පමණ පසු සිත යම් ප්‍රමාණයකට සංසුන් වූ බවක් දැනේ. ඉන්පසු වැල නොකැඩී කරන්නට තියෙන දේ වරහන් ඇතුලේ at work at home ගලා ඉන්නට පටන් ගැනුනි. ඒ දෙස සංසුන්ව බලා සිටිදී සිටීමට උත්සාහ කළෙමි. වරහන් ඇතුලේ වෙන කරන්නට දෙයක් සිතුනේද නැත. එම සිතුවිලි ධාරාවෙන් පසු නැවතත් සක්මන පෑ භාගයක් පමණ කළෙමි. සක්මන දිනු කර ගැනීමට උපදෙස් පතමි. තෙරුවන් සරණයි. යන්න කිට්ටු වෙනකොට හොයනවා ඉතින්. <laughs> <laughs> හැබැයි ඉතින් මම නම් හිතන්නේ ටිකක් ඔය යන උත්සාහයෙන් ඉතින් ඒ ඕවම තමයි අර හිත පිට යනවා කියලා ඉතින් අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ ඉස්සරහට කරන්න තියෙන දේවල් මතක් වෙනවා කරපු දේවල් මතක් වෙනවා. ඉතින් අපේ උත්සාහය වෙන්න ඕනේ හැබැයි ඒ කිසිම දෙයකට වටිනකමක් නොදී අපේ මේ වර්තමාන සරල ඒකාකාරී <laughs> උපේක්ෂා සහගත අරමුණට හිත ගන්න එක. ඉතින් ඒක ටිකක් අමාරුයි. මොකද ඉතින් අපි අපිට තියනවනේ දැන් ගිහිල්ලා දැන් හෙට ගිහිල්ලා මොනවාද කරන්න තියෙනවා. රාජකාරී කටයුතු තියෙනවා, ගෙදර කටයුතු තියෙනවා. ඉතින් ගාත් දේවල් මතක් වෙනවා. ඉතින් අපි ඒකට වටනකමක් දුන්න ගමන් ඉතින් ඔන්න කට්ටියම ඇවිල්ලා අපේ හිත එතනට අරන් යනවා. ඉතින් අපි ඒවෙන් ඉතින් හරි අමාරුයි මේ ඇත්තටම මේ හිත රැකගෙන කරන්න. සාමාන්‍යයෙන් කියලා ඉතින් අර අපි භාවනා කරන වාඩි වෙනකොට ප්‍රධාන කටයුත්තක් මොනක් හරි දෙයක් ඉදිරියට තියුණා නම් ඒක කරලම වාඩි වෙන්න කියලා කියනවා. එතකොට මේ මොකද ඒ කරන්න තියෙන අත්‍යවශ්‍ය වැඩේ නැවත නැවත ඇවිල්ලා හිතට වද දෙන්නේ නැහැ. මොකද යම් පමණකට ඒක කළා අවසාන නිසා සාමාන්‍යයෙන් වාඩි වෙන්න කලින් කරන්න යම් කිසි වැඩක් පැවරලා තිබුණා නම් ඒක කරලා අවසන් වෙලාම ඇවිල්ලා වාඩි වෙන්න කියලා කියනවා. නමුත් අර අපිට වැඩ ගොඩාක් ඉතින් ওই වගේ හිතේ විවිධාකාර සැලසුම් තියෙනකොට කරන්න තියෙන දේවල් මතක් වෙනකොට ඉතින් පොඩ්ඩක් අමාරුයි. නිසා ඉතින් දැන් තාම මේ හිර වෙලානේ ඉන්නේ. ඉතින් තාම කොච්චර මම කල්පනා කරත් වැඩක් නැහැ දැන් නම් කරන්න හම් වෙන්නේ නැහැ. තාම හෙට වෙනකුනුත් තියෙනවා. ඒ හින්දා පොඩ්ඩක් ඉවසන්නයි තියෙන්නේ. හිතට කියන්න මේ මතක් කරලා දුන්නට වැඩක් නැහැ. මම ඕක දැන් අහන්න සූදානම් නැහැ. කොච්චර මතක් කරත් කොච්චර වටන දෙයක් වුණත් දැන් කරන්න හැකියාවක් නැහැ කියලා පොඩ්ඩක් හිතට මේ මේ තරවටු කළා තමයි ඉතින් අපේ වැඩේට හිත නම්ම ගන්න වෙන්නේ. ඒ නිසා අනිත් එක මේකේ සඳහන්ලා තියුණා හුස්ම රැල්ල ටිකක් ඈතින් වගේ දැනෙනවා කියලා. ඒකේ ගැටලුවක් නැහැ. සමහර ලාවට ඒ කියන්නේ හොඳට හුස්ම රැල්ලත් එක්ක සමීපව වගේ දැනෙනවා. සමහර ලාවට ටිකක් ඈතින් වගේ දැනෙනවා. ඒක කිසි ගැටලුවක් නැහැ. ඒක අපිට තියෙන්නේ එන එන විදිහ වාර ගන්නයි තියෙන්නේ. මේක අපේ කෙසේම නැහැ මෙන්න මේ විදිහට දැනිය යුතුයි කියලා මොකක්වත් මේ පූර්ව නිගමන නැහැ. මේ වර්තමානයේදී කොහොමද අත්දකින්නේ නැත්නම් කොහොමද හුස්ම රැල්ල හැසිරෙන්නේ ඒ ආකාරයෙන් අපි පිළිගන්නවා. මොකක්වත් අපේ නැහැ හිතේ මෙන්න මේ මේ විදිහට මේක හැසිරිය යුතුයි කියලා කිසිම නියමයක් ආසාවක් කැමැත්තක් නැහැ. අපි එයා හැසිරෙන විදිහ අපි ඒ විදිහටම බාර ගන්නවා. ඉතින් අපිට මේක බලන්න බලන්න තමයි තේරෙන්නේ මේක මේ අපේ විවිධාකාර වමනා එපාකම් තිබුණත් ඊට අනුරූප මේ හුස්ම රැල්ල හැසිරෙන්නේ නැහැ. අපේ අනිකුත් කායික ධාතු ලක්ෂණ මේ හැම දෙයක්ම අපේ වමනා එපාකම් අනුව අපේ කැමැත්ත රුචියත් රුචිකත්වය අනුව නෙමෙයි හැසිරෙන්නේ. ඉතින් ඔය හරහාම ඉතින් අපිට ටික ටික ටික මේකේ තියෙන අර අනාත්ම ස්වභාවයක් තේරෙන්න ගන්නවා. ඒ නිසා කෙරලා තියෙන ටික නම් හොඳයි. හිත ටිකක් මෙල්ල කරගෙන යන්නයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආස්වාස ප්‍රස්වාසයේ ගෙවි ගොස් හිස්තැනටපත් වී ටික වේලාවකින් ඉන්නා ඉරියව්වට සතිමත් වී ධාතු ලක්ෂණ පෙනීමට පටන් ගනී. මේ මුළු කයෙන්ම විද්‍යාමාන වේ. දැන් පරයන්ක දෙකක පමණ මේ තද ගති, සියුම් ගති, වැගිරෙන උෂ්ණ සීත ගති අතර මුළු ශරීරයම නිසල ආස්වාදනීය වේදනාවක් ලෙස දැනේ. මේ ධාතු ලක්ෂණ වරහන් ඇතුළේ රූප වේදනාවන් වලට මමයි කියනවා මේ ධාතු ලක්ෂණ වරහන් ඇතුලේ රූප වේදනාවන් වලට විකාශන වීමක් වරහන් ඇතුලේ ට්‍රාන්ස්මිෂන් ට්‍රාන්සිෂන් ලෙස අඳුනාගත යුතුයද නැතිනම් වෙන වෙනම නිරීක්ෂණය කළ යුතුයද වරහන් ඇතුලේ ධාතු ලක්ෂණ වෙන වෙනමත් වේදනාවන් වෙන වෙනමත් ලෙස ඔබ වහන්සේට දීර්ඝායු වේවා. ඇත්තරම මේ ස්කන්ධ පහම උතන තියෙනවා අපේ අපි අර ඉස්සරහට එන එකට අපි මුල් තැන දෙන එකයි කරන්නේ. ඇත්තරම හරි අමාරුයි ධාතු ලක්ෂණයි වේදනාවයි ඔයකින් කොයිකද හිතට යන්නේ කියන එක එකපාරට තීරණය කරන්න හුඟක් වෙලාවට ඉතින් අර අපි මුලින් බලන්නේ මේ ධාතු ලක්ෂණ විශේෂයෙන්ම ඒ තරම්ම කියන්නේ සැප වේදනාවක් දනවන්නේ නැහැ. තමලට බොහොම උපේක්ෂා සහගත ස්වභාවයක් තමයි තියෙන්නේ. අපි හිතමු දැන් අත් දෙක මෙහෙම තියන් ඉන්නවා නම් මේ අතර දැනෙන උණුසුම කියන එක බොහොම මධ්‍යස්ථ වේදනාවක් තමයි ඇති කරන්නේ. ඉතින් මේ වේදනාව කියන එකට අවධානය යොමු කරනව වෙනුවට ඉතින් අපිට මුලින් ආරම්භයේදී හුඟක් වෙලාවට මේ උණුසුම කියන එකට තමයි අවධානය යොමු කරන්නේ. ඊළඟට අපි හිතමු පාදයක් එකිනෙකට ගැටලා තියෙනවා. එතන ඇති වෙනවා නම් යම්සි තද ගතියක්. එතනක් තියෙන හුදු තද ගතියක්. නැත්නම් හුදු මේ අනිත් පැත්තෙන් වේදනාව පැත්තෙන් කියනවා නම් මධ්‍යස්ත වේදනාවක්, උපේක්ෂා වේදනාවක්. ඒ උපේක්ෂා වේදනාව අල්ලගන්න පුළුවන් නම් ඒකෙත් වරදක් නැහැ. හැබැයි අර පොඩි පොඩි වෙනස්කම් එක්ක යන්න පුළුවන් මේ ධාතු ලක්ෂණ වලට හිත තිබ්බහම. පටවි ධාතුවේ ඔන්න තද ගතිය, රළු ගතිය මේ සිනිඳු ගති, බර ගති, සැහැල්ලු ගති ඔය වගේ ලක්ෂණ ටිකක් තියෙනවා. ඊළඟට තේජෝ ධාතුවේ උණුසුමක් සිසිලක් තියෙනවා. වායෝ ධාතුවේ චංචල වෙන ස්වභාවයක්, සෙලවෙන ස්වභාවයක්, පිම්බෙන ස්වභාවයක් මේ වගේ තියෙනවා. ඉතින් මේ විදිහට අර ධාතුන්ට අවධානය යොමු කරන්න ගියාම අපිට යම් යම් පමණක විවිධත්වයක් අල්ලා ගන්නත් පුළුවන්. මේ මේවැය තියෙන මේ සියුම් ලක්ෂණ හඳුනා ගන්න හඳුනා ගන්න හිතේ සම්පජඤ්ඤය පැත්ත දියුණු වෙනවා. හිත තව තව තියුණු වෙනවා. සතිය වර්ධනය වෙනවා. එහෙනම් මේකේ වාසි තියෙනවා. එකපාරටම වේදනාව අල්ලගන්න ගියාම මම හිතනවා පොඩ්ඩක් අමාරුයි කියලා අර ඒකේ ලොකු මේ වෙනසක් ඒ පමණකට තේරෙන්නේ නැති නිසා. හැබැයි ඉතින් කාලයක් ධාතු මනසිකාරයේ යෙදෙන්න යෙදෙන්න ක්‍රමානුකූලව හිත දැන් ධාතුන් ගැන අවධානය යොමු කර මේකෙන් එන උපේක්ෂා වේදනාවට නැත්නම් මේකෙන් එන දුක් වේදනාවට හිත යනවා නම් වේදනා ස්වභාවයක් වශයෙන් මේක හඳුනා ගන්නවා නම් ඒක ස්වාභාවිකවම සිද්ධ වෙනවා නම් ඒකට ගියාට වරදකුත් නැහැ. ඒ නිසා මේ කායානුපස්සනාවයි වේදනානුපස්සනාවයි අතර මේ සෑහෙන සම්බන්ධයක් තියෙනවා. අපිට මේ දෙක දෙක වෙන් කරලා ඉරක් ඇඳලා ගහනවා වෙනුවට කරනවා වෙනුවට මේ දෙකෙන් ඉස්සරහට එන එක Tamanට ඒ වෙලාවේදී වය පාඩු වාඩුනහම දැන් හොඳට වැටහෙන ධාතු ලක්ෂණ නම් ඒ ඔස්සේ යන්න ගැටලුවක් නැහැ. ඊළඟ පරයන්කදී අපි හිතමු මේ ධාතු ස්වභාවයේ තියෙන උපේක්ෂා සහගත බව නැත්තම් මේකේ තියෙන දුක් ස්වභාවය මේ වේද ඒ වේදනාවේ ඇතිවීම නැතිවීම ස්වභාවය ඕවා වැටහෙනවා නම් ඒත් ගියාට වරදක් නැහැ. මේ දෙක හරියට එකිනෙකට සම්බන්ධයි. හැම අරමුණකම මේ ඇත්තම ස්කන්ධ පහම තියෙනවා කියලා කියන්න පුළුවන්. ඔව්. තෙරුවන් සරණයි. ගරුතර ස්වාමින් වහන්සේ මා දැනට අවුරුදු 10ක පමණ කාලයක භාවනාවේ නිරතවන යෝගිනියක් වෙමි. දිනපතා පරියංක භාවනාවේ නිරත වෙන අතර සතිය নিরතුරුවම දිනපතා කටයුතු වලදී පැවැත්වීමට උත්සාහ ගනිමි. ආනාපාන සතිය භාවිතා කරන මාහට ඊතා ඉක්මනින් සමාධිගත වේ. ධාතු මනසිකාරය මනමින් ප්‍රකටවන අතර චංචල කම්පන ස්වභාවයන් ධාතුන් ඇතිවීම පැවතීම නැතිවීම ඒවා වහවහ නිරෝධයට යාම අත්දැක්කෙමි. භාවනා කරන විට හා අනිකුත් වැඩ කටයුතු වල නිරත වන විට නාසිකාග්‍රයේ අග චංචල කම්පන භාවයේ පවතින අතර එය සුබදායක තත්වයක් දන්වයි. සක්මන් භාවනාවද අරමුණ පිටත යා නොදී පවත්වාගෙන යා හැකිය. පරයන්ක භාවනාවේදී මා අත්විඳින සුබදායක තත්වයන් ඉදිරියට ඉදිරියට භාවනාව තවදුරටත් කරගෙන යාමට කුමන පියවරක් ගත යුතුදයි ඔබ වහන්සේගෙන් උපදෙසක් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය මෙන්ම අප වැනි යෝගීන් වෙනුවෙන් කරන ලබන ශාසනික මෙහෙවර නිර්වාණ සුවය පිණිස හේතු වේවායි ප්‍රාර්ථනා කරමි. ධාතු ලක්ෂණවල ඒ කියන්නේ නැති වෙන ස්වභාවය දැන් තියෙනවා නම් මම මේ හුඟක් කාලයක් කරන කරපු බව සඳහන් වෙන නිසායි කියන්නේ. ධාතු ලක්ෂණවල Tamanට තේරෙනවා නම් දැන් විවිධ ධාතුන් තියෙනවා. ඒවැයි හැබැයි දැන් හැම හැමෝටම නිකන් පොදු ලක්ෂණ ටිකක් හඳුනගන්න පුළුවන් නම් කාගෙද දන්නේ ප්‍රශ්නේ. ටිකක්. ඔව්. එහෙම තේරෙන්නේ කියන්නේ කාලයක් තිස්සේ දිගටම මේ එක එක ධාතුවේ ඒකටම ආවේනික ලක්ෂණ බලමින්ද ඉන්නේ නැත්නම් කොහොමද තොරතුරු? හරි. දැන් ඒ කියන්නේ දැන් අර ඒ කියන්නේ ඒ වෙයි පෞද්ගලික ලක්ෂණ දැන් බලන්න යන්න උවමනාවක් නැහැ. දැන් හැම දෙයකම පොදුයිනේ මේ ඔය ඇතිවීම නැතිවීම ස්වභාවය කියන එක. එතනට තමයි දැන් වැඩි අවධානයක් දෙන්න තියෙන්නේ. කොහේ බැලුවත් මෙතන බලන්න මේකේ වෙනස් වෙන ගතිය. ඇතිලා නැතිලා යන ගතිය. මෙයාටම ආවේනිකයි මොකද්ද මේක උණුසුමන්ත සිසිලක්ද මේක තද ගතියක්ද කියලා එහෙම බලන්න ඕනේ නැහැ දැන්. ඒ වෙනුවට දැන් මේකේ මේ උණුසුමේ වුණත් ඇතිවීම නැතිවීමක් තියෙන්නේ. තද ගතිය වුණත් ඇතිවීම නැතිවීමක් තියෙන්නේ. සෙලවීමේ වුණත් ඇතිවීමක් නැතිවීමක් තියෙන කියලා අර ඒ පොදු පැත්තට හිත යනවා නම් ස්වාභාවිකවම ඒ පැත්තටම යන්න දෙන්න. කිසිම වරදක් නැහැ. ඒ පැත්තෙන් යන්න යන්න යන්න දැන් ඔය සමාධි වෙනවයි කියලා තියෙන්නේ කියන්නේ මේක බල බලා ඉඳලා සමාධි වෙනවද? ඒ තද ගතිය නිකන් එකම මට්ටමකින් එකම තීව්‍රතාවයකින් තියනවා කියලාද දැනෙන්නේ නැත්නම් මොකද? එතනයි මට තියෙන ප්‍රශ්නේ. ඔව්. හරි. එතකොට මම කොහොමද ඉදිරියට යන්නේ කියන එක තද ගතිය සාමාන්‍යයෙන් කයේ කොහෙද දැනෙන්නේ? ඒ කියන්නේ මුළු කයෙම දැනෙනවද? මුළු කයෙම වගේ දැනෙනවා. මුලින් මුලින් පටන් ගන්නකොටත් අපි තුමා ආනාපාන සතියෙන් ගිහිල්ලා පටන් ගන්නකොටත් ඕකටමද හිත යන්නේ ඉබේම නැත්තම් වෙන වෙන වෙන තරඟ වලට ගිහිල්ලා අන්තිමට නිකන් ඔතෙන්ට වගේ එකතු වීමක්ද වෙන්නේ? සක්මනේදී මොකද වෙන්නේ? ඒ කියන්නේ දැන් කෙලින්ම ධාතු ලක්ෂණත් එක්ක ඉන්න පුළුවන් ගතිය තියෙනවද? ඔව්. මේ හැමදාම භාවනා කරනවද? ගෙදෙදිත් කරනවද? ඔව් හැමදාම කරනවා. සක්මනේදිත් එහෙමනම් අර ඒ කියන්නේ එතෙන්දිත් බලන්න අර පොදු ස්වභාවයෙන්ම. එතෙන් එතෙන්ද ඇත්තටම පටවි ගතියක් විතරක් නෙමෙයි තව දේවල් තියෙන බව තේරෙනවද? හරි. එතෙන්දිත් ඒ හැම දෙයකම පොදු පොදු දේවල් වලට යන්න දැන්. දැන් සක්මන කරගෙන යනවා තද ගති තේනවා ඒකෙත් වෙනස් වෙන ස්වභාවයෙන්ම බලනවා. ඒක මේ තද ගතියක් කියලා ඒකට විශේෂ විශේෂ මේ ඒ ඒකට ආවේනික ඒ ලක්ෂණයට අවධානය යොමු කරන වෙනුවට මේ තද ගතියට මොකද වෙන්නේ? ඒක පටන් ගන්නවා එන්න වෙනස් වෙනවා නැතිලා යනවා. ඊළඟට ඔන්න ඔසවද්දී ඔන්න සහැල්ලු ගතියක් දැනෙනවා. මම නිකන් පොඩි උදාහරණ ටිකක් කියන්නේ. ඊට පස්සේ ඒ සහැල්ලු ගතියත් ඔන්න පටන් ගැනීමක් තියෙනවා. ඊට පස්සේ ආයි කකුල නැවතුනහම ඔන්න ඒකත් අවසానයි. අපි තුමු ඔන්න පාදේ සොලවනවා. ඉතින් චංචල ස්වභාවයක් තියෙනවා. ඒකෙත් පටන් ගැනීමක් තියෙනවා ඊට අවසානයක් තියෙනවා. ඔන්න අපි පහත් කරනවා. එතන මාකරි ඒ වගේ මේ මේ දැනෙන දැනෙන හැම එකේම මේ පොදු පැත්තම මෙතනදී තව දහන්නේ කරන්න. ඉතින් මේ පොදු පැත්තටම හිත යොමු කරන්න. එතකොට මේකේ ඉඳගෙන කරන එකේ අතර ලොකු වෙනසක් එන්නේ නැහැ. ඊට පස්සේ ඉඳගෙන ඉඳගෙන දැන් අපි අනිත් කටයුතු අපි එදිනදා කටයුතු කරද්දී හිත සාමාන්‍යයෙන් මේ දුවන ගතියක් තියනවාද නැත්නම් හොඳ නිකන් ඔය වගේ මොකක් හරි එකකට හිත දාගෙන ඉන්න ගතියක් තියෙනවද කොහොමද සාමාන්‍යයෙන් ජීවිතේ හිත හිතේ ස්වභාවය හරි හරි ඔව් දැන් කියන්නේ අරමුණක් හැම තිස්සෙම මොකක් හරි අරමුණක් අස්සට හැම තිස්සෙම දාගෙනම ඉතින් ඉන්නේ. එහෙම තියෙන්නේ. කියන අපි හිතමු ඔන්න අතු ගන්නවා. මොකකට මොකටද හිත යොමු කරන්නේ? අතු ගන්න අතු ගන්න ඒ කියන්නේ ක්‍රියාවට තමයි දැන් අපිට මම එළවලු කපනවා නම් එළවලු කපන එකට. හරි. ඊට පස්සේ එළවලු කපලා ගෙනලා ඒක මම දානවා නම් හට්ටියට ඒක දානවා. හරි. එතකොට හිත හිතේ ඇතුලේ කතාව අඩු අඩු ගතිය තේරෙනවද? ඔව් ඇතුලේ කතාව අඩුයි දැන්. අඩුයි. හරි. එහෙනම් යන විදිහ හොඳයි. ගැටලුවක් නැහැ. අතන ඒ කියන්නේ මේ පොදු ලක්ෂණ වලට හිත තව ටිකක් යොමු කරමින් යන්න. ආයි දැන් يعني වෙනම ධාතු මේ අලුතෙන් විස්තර බලන්න යන්න ඕනේ මොනවාද මේ මිස්සුනේ කියලා බලන්න යන්න ඕනේ නැහැ. ඒ වෙනුවට මේ තියෙන මේ පෙන්නන ඒවාට මේ කාටත් පොදු පොදුවේ ධර්මතාවයක් වශයෙන් මේක වෙනස් වෙන ගතිය නැති ඇතිලා නැතිලා යන හැටි ඒක බලනාසුලුව ඒක දක්නාසුලුව දිගට දිගට කරගෙන යන්න. ඊළඟ ප්‍රශ්නය තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ දවසකදී පරයන්ක හා සක්මන් භාවනා කරන කාලයට සාපේක්ෂව එදිනදා කටයුතු කරන කාලය වැඩි බැවින් දවසේ සිහිය පැවැත්වීම ගැන වඩා වෙහෙසෙන අතර ඒ සඳහා උපදෙස් පතමි. මගේ දවසේ සිහිය පැවැත්වීම ආකාර කීපයකට සිදුවේ. 1. හැකිතාක් යෙදෙන කාර්යයේදී අත්පා ඇතුළු ශරීරාංග හැසිරීම ගැන සතිමත් වෙමි. 2. විශේෂ ක්‍රියාවක් නැති අවස්ථාවල පෙනීම හා ඇසීම ඇසුරේ සතිමත් වෙමි. මෙහිදී පෙනීම තුල හඳුනා ගැනීම සිදුවන ආකාරය දකිමි. මේ හඳුනා ගැනීමක් සමගම එසේ හඳුනාගෙන ඇති අරමුණට අදාළව මා ඇසුරු කර ඇති බොහෝ කරුණු ඒ සමගම සිහිපත් වීමත් අරමුණට යම් හැඟීමක් හැඟීමකින් ප්‍රතික්‍රියා කරන්නට සිත උත්සාහ කරන බවත් දකිමි. එම දැකීමත් සමග සිතේ ප්‍රතික්‍රියාව බොහෝ විට නවතී. මෙහි වෙනස් වීමක් අවශ්‍ය නම් උපදෙස් පතමි. 3 ඔබ වහන්සේ දේශනා කළ දේශනා ඔබ වහන්සේගේ දේශනාවල සඳහන් කළාසේ කෙලෙස් අවදිවීමද සමහර විට නිරීක්ෂණය වේ. එම අවදිවීමට අයිතිකරු වී පශ්චාත්තාප නොවෙමි. ඇසුරු කර පුරුද්ද නිසාම කෙලෙස් මතුවන බවත් දැකීමෙන් ඒවා අඩුවේ යයිද සිතමින් සමහිත පවත්වමි. මේ සඳහාද උපදෙස් පතමි. මේ භවය ඔබ වහන්සේගේ පස්චිම භවය වේවා. <laughs> සේම වේවා. <laughs> <laughs> මම හිතන්නේ කරගෙන යන විදිය හොඳයි. කෙලස් ගැන නම් ඉතින් ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ කියන්නේ ඒක තමයි ඉතින් මම කිව්වේ. නැත්නම් මගේ දෙයක් නෙවෙයි. කියන්නේ බුදුරජාන් වහන්සේ කියන්නේ අපිට කෙලස් කියන ඒවා එකපාරට මේ කියන්නේ පොරවෙන් කපලා දාන්න බෑ. ඒක ටික ටික තමයි අඩු වෙන්නේ. ෂය වෙනවා කියන්නේම පොඩ පොඩ පොඩ පොඩ දුර්වල වෙලී දුර්වල වෙලී දුර්වල වෙලී යාමක් තියෙන්නේ. ඒකයි අර ප්‍රඥාවෙන් දැක දැක දැක දැක අපි හිතේ තියෙන පුරුදු ටික ප්‍රහාණය කරගන්න උත්සාහයක් දරන්න වෙනවා. එතකොට මෙතන දෙවණියට අහලා තියෙන ප්‍රශ්නේ මොකද්ද මේ විශේෂ ක්‍රියාවක් නැති අවස්ථාවල පෙනීම හා ඇසීම ඇසුරේ සතිමත් වෙමි. මෙහිදී පෙනීම තුල හඳුනා ගැනීම සිදුවන ආකාරය දකිමි. ඔව්. ඒ කියන්නේ ඇත්තටම මේ හිත දිහා බලන්න පොඩි උත්සාහයක් දැරලා වගේ දෙයක් තමයි මට්ටම් තේරෙන්නේ. ඒකේ වරදක් නැහැ. ඒ කියන්නේ පෙනීම සිද්ධ වෙනවා. පෙනෙනකොට කොහොමද මේ හිත හැසිරෙන්නේ? පෙනීමත් එක්ක ඔන්න හිතේ කැමැත්තක් ඇති වෙනවා කැමැත්තක් ඇති වෙනවා. ඉතින් ඕක ඇත්තටම ධම්මානුපස්සනාවේ ඒ විදිහටම කියනවා. මේ ඒ ඒ ආයතනයට අනුරූපව අපි ඒ ආයතනය ඇසුරු කරනකොට ඔන්නේ ඒ ආයතනයේ ආශ්‍රිතවම ඔන්න සංයෝජනයක් පහළ වෙනවා. ඉතින් මේ ඒ ආයතනයේ ක්‍රියාකාරීත්වයක් දැක ගන්නවා. ඒකට අපේ කැමැත්ත අකමැත්ත වගේ මේ කෙලෙස් ස්වභාවයන් හට ගන්නා හැටි දැක ගන්නවා. මේක කිසි වරදක් නැහැ. ඉතින් මම හිතන්නේ ගැටලුවක් නැහැ කියලා. මොකද මේ හැබැයි ඉඳගෙන ඒ කියන්නේ ඉඳගෙනයි සක්මනේදී ඒ කරන වැඩ ටිකත් එහෙම කරගෙන යන්න. අනිත් අනිකුත් වැඩ කරනකොටත් හිතගෙන අවධානයෙන් ඉන්න. Tamanටම තේරෙනවා නම් දැන් පොඩ්ඩක් හිතගෙන අවධානයෙන් ඉන්න පුළුවන්. ඒ එහෙම පටන් ගත ස්වභාවයක් තමයි ඇත්තටම මේ මට නම් මේ මේ කියවනකොට තේරුනේ. දැන් අනිකුත් කටයුතු මේ භවනා කරද්දි මේ දේ කරන්න පුළුවන් බව තේරලා තිනවා. ඊට අමතරව දැන් පොඩ්ඩක් අනිකුත් වෙන වෙන කටයුතු කරද්දිත් කොහොමද මේ ඒකටම වහල් වෙන්නේ නැතුව නැත්නම් එහෙම්ම මේ හිතට කැමැති කැමැතිට හැසිරෙන්න දෙන්නේ නැතුව හිත ගැන අවධානයෙන් ඉන්න කොහොමද කියන එකට තමයි දැන් ව්‍යායාමයක් දැරලා තියෙන්නේ. ඒක හොඳයි. මම හිතනවා කරගෙන යන විදිහ හොඳයි කියලා. අවසාන ප්‍රශ්නය මේක ධර්මදේශනය පිළිබඳ ප්‍රශ්නයක්. අවසරයි ස්වාමීන් වහන්ස චක්කොම් පටිච්ච රූපේච්ච උපජ්ජති චක්ක විඥානන් ලෙස පටන්ගත් ධම් වැල කෙලවර වන්නේ පపంచ සංකා සමුදාචරන්ති ලෙසයි. දඩයක් කරුවා ගොදුර වී ගොදුර දඩයක් කරුවා වන ලෙසක් පෙනේ. මෙම ධම්මලේ පුරුක් දෙස බැලුව විට මෙහි කුමක් හෝ දුර්වල පුරුකක් ඇද්ද? එනම් භාවනාවේදී පහසුවෙන්ම නිමිති කරගත හැකි පුරුක කුමක්ද? උදාහරණ ලෙස යං වේදේති තං සංජානාති යන්න අනෙක් වාට වඩා පහසුවෙන් ග්‍රහණය කරගත හැකි පුරුකක්ද? තෙරුවන් සරණයි. ඇත්තටම මේ භාවනාවේදී කෙසේ වෙතත් ඒ කියන්නේ අපි අර හිත ඔය වගේ දිගට දිගට කතන්දර කතා එක එක පැති එක එක පැතිවලට හිත හිතා හිත හිතා ඉන්න එක නම් වළක්ව ගන්න වෙනවා. ඒක භාවනාවේදී නෙමෙයි අපි එදිනදා ජීවිතයේදී සෑහෙන වළක්ව ගන්න උත්සාහත් වේවි. ඒකයි මම ඊයේත් ධර්මදේශනාවේදීත් මතක් කරේ මේ ප්‍රපංච කියන එක පුළුවන් තරම් සමනය කරපු තරමටම තමයි අපේ විශේෂයෙන් විපස්සනාව විපස්සනා විතරක් නෙමෙයි කොයි භාවනාවක් සාර්ථක වෙන්නේ. ඉතින් අපි මේ භාවනා කරන වෙලාවේදී විතරක් මේ හිත මෙල්ල කළ වැඩක් නැහැ. එයාට අපි අනිත් කටයුතු වලදී එයා කැමති කැමති දේවල් හිත හිතා හිත හිතා ඉන්න දෙනවා නම් ඒ කියන්නේ අපිට මේ වැඩේ කරගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් ප්‍රපංච සමනය කිරීම කියන එකට අපේ ලොකු කැමැත්තක් තියෙන්න ඕනේ. ඒක කියන්නේ මේ ගැඹුරින්ම කියනවා මේ ප්‍රපංච දැන් සාමාන්‍යයෙන් අපි අපි හැබැයි ප්‍රපංච කර කර ඉන්න කැමැත්තක් අපේ තියෙනවා. පපංචාබි රතෝ මගෝ කියලා කියනවා. අපේ මේ සාමාන්‍යයෙන් අපේ නොදියුණු සිත නැත්තම් මෝඩසිත හරි කැමති මේ ප්‍රපංච කර කර ඉන්න. මොකක් හරි වැඩක් නැති වෙලාවට. ඉතින් මොකක් හරි පරණ දෙයක් අල්ලගෙන ඔන්න හිත හිතා ඉන්නවා. නැත්තම් කරන්න ඉන්න දෙයක් අල්ලගෙන හිත හිතා හිත හිතා හිත හිතා ඉන්නවා. ඉතින් මේක බුදුහාඳුරෝ කියනවා මේක මෙහෙම කරනවා නම් සම්පූර්ණයෙන්ම නිවනින් ඈතයි කියලා. ප්‍රපංචාබි රතෝ මගෝ ඔය විදිහට මේ හලස්සන ගාථා කීපයකින් සඳහන් කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේලා නැත්නම් රහතන් වහන්සේලා මේ ඒකේ අනිත් පැත්තලු කරන්නේ. උන්වහන්සේලාගේ තියෙන කැමැත්ත නිප්පපංච ස්වභාවයකට. නිප්පපංච පදේ රතු. නිප්පපංචෝ ස්වභාවය සම්බන්ධයෙන් හිත නිහඬව නැත්නම් නිස්කලංකව, නිශ්ශබ්දව, ප්‍රපංච වලින් තොරව පවත්වා ගැනීමට තමයි උන්වහන්සේලා පුළුවන් තරම් උත්සාහත් වෙන්නේ. ඒ නිසා අපි ඒ මාර්ගයේ යන පිරිසක් වශයෙන් පුළුවන් තරම් ඒ ප්‍රපංච සමනය කිරීම අත්‍යවශ්‍යයි. ඊළඟට අපිට භාවනාවේදී ඔතන ඔය පුරුක් වලින් කොයික අහු වෙනවද කියන එක ඇත්තටම ඔතන ඇත්තටම කතා වෙන්නේ හිත සම්බන්ධයෙන්. අපිට එකපාරට උතෙන්ට දාන්න බෑ. ඒ නිසා තමයි අපි සතිය දිනු කරගන්නේ කය සම්බන්ධ කරගෙන. එතෙන්දී අපිට එකපාරටම ඔය ඔය මට්ටමකින් කොහොමද ඇහැට රූපයක් හම්බ වෙලා චක්කු විඥානය ඔන්න චක්කු විඥාණයෙන් පස්සේ ස්පර්ශය ස්පර්ශයෙන් පස්සේ වේදනා වේදනාන් පස්සේ මේ හඳුනා ගැනීම ඔය ඔය මට්ටමකට වඩා අපි කායानुපසනා මට්ටමේදී නිකන් එතරම් ස්පර්ශයක් වෙන්න පුළුවන් ඒ හරහා නැත්නම් ධාතු ලක්ෂණ හරහා හිත දියුණු කරමින් නැත්නම් සතිය දියුණු කරමින් යන ගමනේදී තමයි ඔන්න යම් කෙනෙක් වේදනානුපස්සනාවකට ගියොත් ඔන්න වේදනානුපස්සනාවේදී ටිකක් වේදනානුපස්සනාවේ කාලයක් නිරත වෙන්න නිරත වෙන්න එතන ටිකක් ඔය පස්සපච්චා වේදනා කියන වගේ මට්ටමක් අහු වෙන්න පුළුවන්. දැන් විවිධාකාර වේදනාවන් තියෙනවා. අපිටම සියුම් මේ රළු වේදනා තියෙනවා, දුක් වේදනා තියෙනවා, සැප වේදනා තියෙනවා. කෙනෙකුට අහු වෙන්න පුළුවන් මෙන්න මේ සැප වේදනාවන් වලට තුඩු දෙන යම් යම් ස්පර්ශයන් තියෙනවා. මෙන්න මේ ස්පර්ශයන් හම්බුනොත් ඔන්න සැප වේදනාවක් පහළ වෙනවා. ඒ වගේමයි දුක් වේදනාවට තුඩු දෙන යම් ස්පර්ශයන් තියෙනවා. අන්න ඒ જાතියේ ස්පර්ශයන් හම්බ වුණොත්, ඒ જાතියේ ස්පර්ශයන් මතු වුණොත් ඔන්න දුක් වේදනාවක් පහළ වෙනවා. මේ විදිහට අර පස්සපච්චා වේදනා කියන ඒ පුරුක අහු වෙන්න පුළුවන්. ඕකෙන් ඉතින් කාලයක් යනකොට තමයි හිමීට චිත්තානුපස්සනාවට ධම්මානුපස්සනාවට යොමු වෙන්න පුළුවන්. එතකොට මේ කියන ක්‍රියාවලිය ටිකක් වැටහෙවි. ඒ කියන්නේ පරිසම්පාදයේ ඔය අපි සාමාන්‍යයෙන් කතා කරන දවා දසාංගයේ යම් යම් පුරුක් ටික ටික ටික ටික අපිට පැහැදිලි වෙන්න පටන් ගන්නවා. මුලදී හැබැයි රළු තැනකින් තමයි තේරෙන්න ගන්නෙ. ඒ නිසා ඒ රළු තැන හුඟක් වෙලාවට ඒ කියන්නේ වේදනානුපස්සනා මට්ටමේකදී අර පස්සපච්චා වේදනා කියන වගේ දෙයක් අල්ලන්න පුළුවන්. රූප කර්මස්ථානයක් අසුරු කරගෙන යනකොට ඒකේ ඒකෙත් ඉතින් ඔය අපි තුමු පාදයක් එසවීමක් එක්ක එතකොට ඉතින් එතන ක්‍රියාවලියක් වශයෙන් ධාතුන් ඇත්තම ධාතු ලක්ෂණ මතුවෙන්නේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයක් හරහාමයි කියලා තමයි සාමාන්‍යයෙන් ගන්න වෙන්නේ. කියන්නේ පටවි ලක්ෂණයක් එන්න නම් ඉතිරි ධාතු තුනේ ඉතිරි ධාතු තුන තමයි හේතුන් වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ. තව පැත්තකින් ඉතින් චේතනාපූර්වකව දැන් පාදයක් ඔසවනවා. දැන් චේතනාව නිසා ඔන්න මේ පාදය එසවෙනවා කියලා අන්න ඒ පැත්තෙන් ගන්නත් පුළුවන්. ඒ වගේ මෙතන තියෙන අර හේතුඵල සම්බන්ධතාවය යම් යම් මට්ටම් වලින් වැටහෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අනිත් දැන් ඔය ඔය මෙතන කතා කරන්නේ ටිකක් සූක්ෂම මට්ටමක්. හැබැයි අපි භාවනා කරන්න කරන්න සතිය දියුණු කරන්න දියුණු කරන්න ඔය ප්‍රපංචයේ යන දුර අඩු වෙනවා. මම හිතනවා මේ අත්දැකලා ඇති. අපි සාමාන්‍යයෙන් සතිය දියුණු නැත්තම් අපි කල්පනා කර කර කල්පනා කර කර ඉන්නවා. විනාඩි 10කට පස්සේ ඔන්න අපි දු මතක් වුණා ඔන්න මේ මම ඉන්නේ මේ භාවනා මධ්‍යස්ථානයක භාවනා කරන්න ඇවිල්ලා ඉන්නේ. කෙනොන මතක් වෙනවා. මතක් වුණාට පස්සේ ඔන්න ආයෙත් වම දකුණ කියලාගෙන යනවා. ආයෙත් හිත එළියට යනවා. ගිහිල්ලා ඔන්න අපි තුමු විනාඩි දැන් ඔන්න 7කින් මතක් වෙනවා. ඊට පස්සේ ඔන්න ආයෙත් අපි සතිය දිනු කර කර යනවා. අපි තුමු ඊළඟ දවසෙත් ඔන්න තව තව සතිය දිනු කරනවා. ඔන්න දැන් විනාඩි 7කින් නේ ඔන්න විනාඩි 5කින් මතක් වෙනවා. ඔන්න ඊළඟට විනාඩි 4කින් මතක් වෙනවා. විනාඩි 3කින් මතක් වෙනවා. විනාඩි 2කින් මතක් වෙනවා. විනාඩියකින් මතක් වෙනවා. ඔන්න ඒ වගේ ටික ටික අර අපේ සිතුවිලි වල අතරමං වෙලා ඉන්න ප්‍රපංච කරමින් ඉන්න කාල පරිච්ඡේදය එන්න එන්න අඩු වෙන ස්වභාවයක් තියෙනවා. ඒක තනිකරම මේ සතිය දිනුවීම හරහා ඊළඟට සතියෙන් පෙන්ලා දුන්නට පස්සේ අපි ඒකේ ඉන්න නොදී නැත්නම් ඒකේ තියෙන ආස්වාදයට ලොල් වෙලා ඒක ඔස්සේ යන්න නොදී මේ වර්තමාන අරමුණට ගන්න අපේ උත්සාහයක් තියෙන්න ඕනේ. නැවත නැවත මේ වර්තමාන අරමුණට ගන්න උත්සාහයක් තියෙන්න ඕනේ. අන්නේ ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් වශයෙන් ඔන්න වැඩි වෙලාවක් ඉන්නතුව ගියත් ඔන්න හිත තමන්ම එන්නත් ඊළඟට පටන් ගන්නවා. ඒ නිසා මේ ක්‍රමානුකූලව ප්‍රපංච අඩු වෙන ගතිය භවනාවෙන් හොඳට හදලා දෙනවා. අපිත් ඉතින් අපි භවනා නොකරන වෙලාවෙදිත් පුළුවන් තරම් උත්සාහත් වෙන්න ඕනේ මොකක් හරි වර්තමාන අරමුණට හිත යොදාගෙන එහෙම නැත්නම් මොනහරි කුසල අරමුණක හිත නිමග්න කරගෙන අර හිතේ කතන්දර ගොතන ගතිය නම් අඩු කරන්න. හරි. අපිට ලැබිච්ච මේ ලිඛිත ප්‍රශ්න එපමණයි කාට හරි වාචිකව ප්‍රශ්නයක් තියෙනවා නම් මේ අපිට කතා කරන්න පුළුවන්. දැන් ඔතෙන්දී ඇත්තටම පස්සම්බයන් කාය සංඛාරම් කොහමද අපි සාමාන්‍යයෙන් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියට හිත යොදාගෙන යනකොට ඔන්න හුස්ම රැල්ල ටික ටික සංසිඳෙන්න පටන් ගන්නවා. ඒකේ ටිකක් ඔන්න සමහරලාට ඔන්න තේරෙනවා මේක සමහර හුස්ම රැල්ලක් නැත්නම් ආස්වාසයක් කලින් එකට සාපේක්ෂව දිගයි. නැත්නම් කලින් එකට සාපේක්ෂව කොටයි. ඒ වගේම ප්‍රස්වාසයක් කලින් එකට සාපේක්ෂව දිගයි. කලින් එකට සාපේක්ෂව කොටයි. ඔන්න වගේ යම් යම් මට්ටම් පහු කරෙන් පහු කරගෙන යනවා. එහෙම ගිහිල්ලා ඊට පස්සේ ඔන්න බලනවා මේ ආස්වාසය කොහොමද මේක පටන් ගන්නෙ? මට මේ දැනලා තියෙන ටිකක් රළු ගතියක් තාම මේ අහුවෙලා තියෙන්නේ. හැබැයි මේක ඊටාම සියුම්ම පටන් ගැනීමකුත් තියෙනවා. කියලා අන්න මේකේ මුල බලන ස්වභාවයකින් පොඩක් පොඩක් සංවේදීව නැත්නම් බොහොම ඌමනාවෙන් මේකේ මුල අල්ලගන්නා සුළුව බලාගෙන ඉන්නවා. එතකොට ඔන්න තේරෙනවා මේකේ තාම සියුම්ම පටන් ගන්නවා. ටික ටික වෙනස් වෙලා යනවා. නැත්තම් මේ මැද හරියේ ටිකක් හොඳට තේරෙනවා. ඊට පස්සේ ඔන්න ආයෙ නොදැනී යනවා. මේ විදිහට ප්‍රශ්වාසය දිහත් බලනවා. මේ විදිහට අපි හොඳට নিমগ্ন වෙලා මුළු ලෝකෙම අමතක කළා මේ හුස්ම රැල්ල තුලම හොඳට හිත එකඟ කරගෙන බලන් ඉන්න පටන් ගත්තොත් ඔන්න මේ හුස්ම රැල්ල සංසිඳෙන්න පටන් ගන්නවා. එතෙන්දී අපි හොඳට මේ වීරය සමාධිය කියන දේවල් සමබර කිරීමක් කරන්න ඕනේ. අපි අනවශ්‍ය විදිහට තවදුරටත් මේක දැන් හුස්ම රැල්ලත් එක්කම හිත ඉඳද්දී අපි අනවශ්‍ය විදිහට වීරය කරොත් දැන් ආයි විසිරෙනවා. ආයි මේ තැම්පත් වෙන්නේ නැහැ. අපි එතෙන්දී මේ මේ දැඩිව අල්ලන්න හොඳ නැහැ. දැන් ටික ටික අපිට තේරලා දෙනවා මේක තාම සියුම පටන් ගන්නවා. ඔන්න ටික ටික වර්ධනය වෙනවා. ඔන්න අඩු වෙලා යනවා. දැන් මේ පුංචි වැඩක් කරන්නේ. يعني මේ ඉඳි කට්ටට නූල දානවා වගේ වැඩක් දැන් මේ තියෙන්නේ. එතන අපිට කලබල කළා මේ කරන්න බෑ. දැන් මෙහෙම බොහොම සියුම්ම කරන්න ඕනේ මේ. නූල මෙහෙම අල්ලලා කරන්න බෑ. මුළු මෙහි මීට අල්ලලා ඕනේ කරන්න. අන්න ඒ වගේ මෙතෙන් දැන් හොඳට මේ හුස්ම රැල්ල දිහා බොහොම සංවේදීව හිමීට අඩු වීරයකින් තමයි කරගෙන යන්න ඕනේ. වීරය දෙන්න ඕනේ අවශ්‍ය පමණට පමණයි. අවශ්‍ය ප්‍රමාණයට විතරයි වීර්ය දෙන්න ඕනේ. හිත පිටින් ගියොත් විතරක් මෙතනට ගණන්ලා තියාගන්න. ඔන්න වැඩේ කරගෙන කරගෙන යනකොට හිමීට හිමීට හුස්ම රැල්ල සංසිඳෙනවා. අන්නේ සංසිඳෙනකොට අපිට නිකන් මුලදී සමහරට තේරෙන්නේ මේ සතිය කඩනවා කියලා. නැත්තම් සතිය දුර්වලුණා කියලා. නමුත් මෙතෙන්දී වෙන්නේ මේ හුස්ම රැල්ලේ සංසිඳීමක්. ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය තව තව සියුම් වීගෙන සියුම් වීගෙන යාමක්. එතකොට තමයි බුදුහාඳුරෝ කියන්නේ පස්සම් භයං කාය සංඛාරං අස්සසී සාමිති සික්ඛති. දැන් මේ ආස්වාසය හොඳට ඔය වගේ සංසිඳීගෙන සංසිඳීගෙන නොදැනීගෙන යනවා නම් ඒකට ඉඩ දෙන්න. මෙතෙන්දී අතපය හොලවන්න යන්න, හයියෙන් හුස්ම ගන්න යන්න එපා. හිත හිතේ සැක ඇති කරගන්න යන්න එපා. මේ තැම්පත් වෙන දෙයට තැම්පත් වෙන්න ඉඩ දෙන්න. ඔතන තමයි ඔය පසම්බයන් කියලා කියන්නේ. ඔව් ඇත්තටම අධ්‍යත්ත බහිද්දා ගැන අපි ඊයේත් කතා වුණා. ඒ කියන්නේ ඔගේ අද පැති කීපකින් සාමාන්‍යයෙන් විස්තර කරනවා. ඒ කියන්නේ අපිට වර්තමාන වශයෙන් අත්දකින අරමුණ අධ්‍යත්ත වශයෙන් සලකන්න පුළුවන්. එහෙම කියලා අපි තුමු ඔන්න ආස්වාසයක් හොඳට අත්දකිනකොට ඒ මට්ටමේදී ඔන්න ප්‍රස්වාසය පවා බහිද්දා වෙලා. මේ අත්දකින ආස්වාසය ඔන්න අධ්‍යත්ත බවට පත් වෙනවා. ඊළඟ අපි තුමු ධාතු මනසිකාරය දෙනවා නම් ඔන්න එතෙන්දී අපි අවධානය යොමු කරන ධාතු ලක්ෂණය අධ්‍යත්ත වෙලා අනිකුත් ධාතුන් සියල්ල බහිද්දා වෙලා. හැබැයි මේ තව මේකේ අනිත් පැත්තක් තියෙනවා. අපි මේ විදිහට භවනා කර කර යනකොට මේ ක්‍රියාවලිය අපේ කයේ අපි දැකගත් දකින්නවා අජත්ත වශයෙන්. නමුත් මේ බඳුම ක්‍රියාවලියක් ඔන්න අනිත් කෙනෙක්ගේ කයේ වෙනත් සත්වයකගේ කයේ නැත්නම් බාහිර ඒත් තියෙන්නේ මේකමයි කියලා තේරෙන ගන්නවා. ඒක අර අනුමාන ඥානයක් වශයෙන් එන එකක්. ඒකත් බහිද්දා වශයෙන් කලකන්න පුළුවන්. ඒ මේ ක්‍රම දෙකටම අපේ මේ සාමාන්‍යයෙන් ධර්මයේ පිළිගන්නවා. මේ වර්තමාන වශයෙන් මේ මොහොතේදී අත්දකින්න එකටත් අජ්ජත්ත කියලා කියනවා. එතකොට මේකෙන් වර්තමානයේදී අත්දකින්න නැති ටික බහිද්දා වෙනවා. ඒ වගේම අපි මේ අපිව පාවිච්චි කළා, අපේ කය පාවිච්චි කළා, අපේ වේදනාවන් පාවිච්චි කළා. මේ හඳුනා ගන්න කොටසට අජ්ජත්ත වෙලා ඒ ලැබෙන ප්‍රඥාවෙන්ම ඔන්න ඒකට අනුරූපීව මේ එළිය තියෙන්නෙත් මේ ඒ බඳුම සබහායක් කියනවනේ බහිද්දා පැත්තත් තේරෙන්න ගන්නවා. ඉතින් මේ විදිහට තමයි අජ්ජත්ත බහිද්දා කියලා තේරුම් ගන්න තියෙන්නේ. ඊයේ ස්වාමීන් වහන්සේ සඳහන් කරා මේ භාවනාව ටිකක් කරගෙන යනකොට අරමුණක එල්බ ගැනීමම අවශ්‍ය නැහැ. අරමුණෙන් ස්වායත්තව ඉන්නත් පුළුවන් කියලා. එතකොට සාමාන්‍ය ජීවිතයේ toy විදිහටම දැන් අර කලින් කිව්වා වගේ අපි අරමුණේම සතිමත් නොවි අරමුණෙන් එළියට මේ ওই විදිහට ඉන්න පුළුවන්කමක් තියෙනවා සාමාන්‍ය වැඩ කටයුතු කරන අවස්ථාවේදී භාවනාව නොකරන අවස්ථාවල් වලදීත්. ඇත්තටම ඒක ඉතින් අපිට මනස සම්බන්ධ වෙලා යමක් චේතනාපූර්වක නොකරන මට්ටමකදී ඒක කරන්න පුළුවන්. අපි දුන්න බස් එකක අපි වාඩිලා යනවා. එතෙන්දී අපිට ඕන තරම් يعني එක්ක පුළුවන් ඉතින් වටපිට දේවල් බල බලා බල බලා යන්න. නමුත් මෙතෙන්දී අපිට පුළුවන් නම් ඒවා පෙනුනත් හිත ඒවා ඔස්සේ යන්නේ නැතුව නිකන් Taman එක්ක ඉන්න ගතියක් තියෙනවනම් නැත්නම් ඒ කිසිම දෙයක් ලොකුවට ග්‍රහණය කරන්නේ නැතුව Taman එක්කම වගේ ඉන්න පුළුවන් ගතියක් තියෙනවනම් එතනට ගියාට වරදක් නැහැ. නමුත් අර සමහරලාට තියෙන අපි හිතමු දැන් ඔන්න අපි පොතක් පතක් කියවනවා. ඒකේ ඒ ඒකට අපේ මනසේ මේ ටිකක් සම්බන්ධතාවය වැඩි. එතෙන්දී අමාරුයි මේ මේ අනිසිත භාවයක් ගන්න. එතෙන්දී මේ අරමුණ ඇසුරු කරනවා. ඉතින් ඒ වෙයි වුණත් ඕනනම් බලන්න පුළුවන් කොහොමද මේකේ يعني අනවශ්‍ය විදිහට මේක දැඩි ග්‍රහණයකින් කියවනව වෙනුවට කොහොමද මේක නිකන් සාමාන්‍ය වීරයකින් කරගෙන යන්නේ. يعني ඕනම වැඩක එහෙම දෙයක් තියෙනවනේ අපි දැන් ඕනනම් අපි තුමු දැන් ඉස්සර තියෙන්නේ මේ දැලිපිහිය තියෙන්නේ. දැලිපිහියෙන් රැවුල බානවා. ඕකේ යම් යම් පමනකට මේ මොකද්ද ඒකට කියන්නේ වීරියක් පැවැත්වුවොත් නේ ඕක ගානට සිද්ධ වෙන්නේ අපි හයියෙන් කරොත් ඒත් කැපෙන්නේ නැහැ. පොඩ්ඩක් ඇල්ලුවොත් ඒක කැපෙන්නේ නැහැ. මේකේ පවත්විය යුතු යම්කිසි මේ වීරය ස්වභාවයක් තියෙනවා. මේ බලයක් තියෙනවා. අන්න වගේ අපි මේ කරන ඒ ඒ කටයුත්තට අදාළව අපි පැවැත්විය යුතු වීරය අපි තේරුම් ගන්නවා නම් ඒ කටයුත්ත කිරීම හරහා හිතට දැන ආතතිය අඩු වෙනවා. ඉතින් ඒක ඒ ඒ කාර්යයේ වෙනස් ඉතින් නේද? කාර්යය වෙනස් සමහරට අපේ හිතේ තියෙන සමාධිමත් ස්වභාවය මත අපි අරගෙන ආපු එදා දවසේ නිකන් හැඟීම් ස්වභාවය මත ඔක්කොම මත වෙනස් වෙනවා. ඉතින් හුඟක් වෙලාවට ඉතින් අර මනස පාවිච්චි කළා හුඟට මොලේ කල්පනා කළා කරන්න තියෙන වැඩවලදී අපේ අපේ මේ අරමුණු තුළට යන নিমග්න ගතියක් තියෙනවා. ඒකේ වරදක් නැහැ මටත් හිතෙන්නේ. හැබැයි පස්සේ හැබැයි Tamanට තේරෙනවා නම් මේ කර කරපු කරපු වැඩ හරහා Tamanගේ හිතේ ආතතියක් ගොඩනැගිලා තියෙනවා කියලා පස්සේ ආපස්සට ඇවිල්ලා ඒක අයින් කරලා දාන්නයි තියෙන්නේ. නැවතත් හිත අනිසිත මට්ටමට ගන්න පුළුවන් නම් ඒකේ වටිනකම තියෙනවා. මොකද ඒ කියන්නේ ඔය නවීන විද්‍යානුත් හොයාගෙන තිනවා මේ කියන්නේ මොළයේ තියෙන්න පුළුවන් හොඳම සමබරතාවය තමයිලු ඒ මොකක්වත් දැඩිව ග්‍රහණයකින් තොරව බොහොම උපේක්ෂා සහගත මට්ටමක මේ මුළු කයම මුළු හිතම තියෙනවා නම් ඒක තමයි හොඳම සෞඛ්‍ය සම්පන්න මට්ටම. ඔව්. හොඳයි. අසල සංඥාස මගේ අන්තිම දිවාහාරය ප්‍රථම එක්ස්පීරියන්ස් එක කියන අවසර බුද්ධ පූජා කරුවෙන් පස්සේ සක්මන් භාවනාව කරගෙන යද්දී අර ගොජේ කකුල් තියෙනවත් එක්ක ඒකත් එක්කම ගොජේ තමයි ගොඩක්ම පිළිබඳ උනේ. ඒක දිගටම බලාගෙන ඉඳලා ඇවිල්ලා පරයක් විනාඩි 45ක් විතර හිටිය සාමාන්‍යයෙන් ඒකෙදිත් අර තොප්පියක් දාලා කෙස් වැවිලා තියෙන ප්‍රදේශයට උඩට අදිනවා වගේ තොප්පියක් ගලවනවා වගේ එනකොට එන ෆීලිං ෆීලිං එක තිස්සන්නේ. ඒ වගේ දිගටම මේ නිකන් ධාතු ලක්ෂණ ප්‍රකට වුණා කියලා හිතනවා. එතකොට ස්වාමීන් වහන්සේ ධාතු ලක්ෂණ ප්‍රකට වීම නැත්තුවම ඒක දිගට එහෙම පුළුවන් තරම් කාලයක් ඉන්න එකද කරන්න ඕනේ. නෑ, ඇත්තටම අපිට ධාතු ලක්ෂණ ප්‍රකට වෙන එක නවත්තන්න බෑ. ඒ කියන්නේ يعني ඒක ස්වාභාවිකව නවතින්න ඕනේ. يعني ඒ කියන්නේ එක මට්ටමකදී ඒක අපි හොඳට ඒ ධාතු ලක්ෂණ හිත දාගෙන ඉන්නකොට ඒක ඔන්න නිකන් නතර වීමක් වගේ නැත්තම් ඒකේ නිකන් කම්පණ වෙලා වෙමින් තිබිච්ච ගතිය සම්පූර්ණ නිශ්චලතාවයකට ගියා වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒ ගැටලුවක් නෑ. හැබැයි ටික ටික ටික ටික පුරුදු කරන්න පුරුදු කරන්න ධාතු ලක්ෂණ තියෙද්දිත් ඒකට හිත හොදා ඉන්න පුළුවන් හැකියාවකුත් එන්න පුළුවන්. ඒක පස්සේ මේක කරලා කරලා කරලා කරලා පුරුදු කරාට පස්සේ තමයි එතෙන්ට ගන්න පුළුවන්. ඉතින් හැබැයි ආරම්භක මට්ටමේදී එච්චරට යන්න අමාරු එකට තමයි මට නම් හිතෙන්නේ. අපි ධාතුන් එක්ක ඉන්න ඕනේ ධාතුන්ගේ ස්වභාවය දැක දැක ඉන්න ඕනේ. ඒවැය තියෙන පොදු වෙනස් වෙන ස්වභාවය දැක දැක ඉන්න ඕනේ. දැක දැක ඉඳීම හරහා තමයි මෙතන ත්‍රිලක්ෂණයක් හොඳට ඇතුලේ වර්ධනය වෙන්නේ. ඒක වර්ධනය වෙලා වර්ධනලා තමයි මෙතන අරමුණ නිකන් එපා වෙච්ච ගතියක් නැත්නම් අරමුණේ තියෙන ලක්ෂණ මැකී යාමක් අරමුණ නිකන් බොඳ වෙලා යාමක් අරමුණ අරමුණෙන් හිත අයින් වුණා වගේ ස්වභාවයක් අරමුණ දැන් ඈත තියෙනා වගේ ස්වභාවයක්. ඒ වගේ දේවල් එන්න ගන්න මේකත් එක්කම ඉඳීම හරහා. නිසා අපි ඒ මට්ටම يعني වර්ධනය නොකර අපිට එකපාරටම අරමුණ දැන් මෙහෙම තියෙද්දි ඩක් ගාලා එළියට ගන්නවා කියලා කරන්න ඇත්තම අමාරුයි. ඒතර එතකොට අනිවාර්යෙන් හිත වෙන මොකක් හරි අල්ලනවා. දැන් අපි උමනාවෙන්නේ මේක බලන්නේ. මේක අපි උමනාවෙන් එළියට ගත්තට හිතට නිකන් සාදීනව ඉන්න පුළුවන් හැකියාව තාම හැදිලා නැහැ. ඒක මේක බලලා බලලා බලලා බලලාම හැදෙන්න ඕනේ. හරි. ඒ කියන්නේ මේක බලමින් හිටපු අවස්ථාවද නැත්නම් මොකක්වත් නොබල හිටිය අවස්ථාවද? බලල ඉවරලා ඒක බොඳ වෙලා ගියන් පස්සේ හරි. හිටපු අවස්ථාව තියෙනවා නම් අද නෙමෙයි. හරි. අද දිගටම වගේ තිබුණා. හරි. ඒක එහෙම අර දැන් මේවා බල බලා ඉඳලා නිකන් බොඳ වෙලා ගිය අවස්ථාව ආවා නම් අර ඔයා මුලින් කිව්වා නිකන් ගොජේ බලනවා කියලා කියන්නේ ඔය වගේ මට්ටමක් නේ. ඒ මට්ටමේදී ඒක එහෙම පාත් ගන්න. එතකොට දැන් මේවත් පේනවා නමුත් ඒකට යන්නෙත් නැහැ. සද්දත් ඇහෙනවා ඒකට යන්නෙත් නැහැ. අපි රූපත් පේනවා ඒකට යන්නෙත් නැහැ. ඒතර ඔක්කොම තියෙනවා එකකටවත් කැමැත්තක් දීලා නැහැ. ඒතර ඉන්නවා නිකන් අපි අපිම නිකන් එයාටම ආවේනික සාධිනත්වයක ඉන්නවා ගතියක් තියෙන්නේ. ඉතින් එහෙම ඉන්න ඉන්න තමයි මේක තව තව තව වර්ධනය වෙවි. ඒ අරමුණු ඈතට ඈතට ඈතට ගිහිල්ලා තව හිතේ පැහැදිලි භාවය වර්ධනය වෙන්නේ. හරි. හොඳයි. ස්වාමීන් වහන්සේ. ඔව්. ඉතින් මේ සාමාන්‍ය එදිනෙදා මම ප්‍රැක්ටිස් කරන්න වෙලාවක් හම් වෙන්නේ නැහැ සක්මන් භාවනාව පරියන්කයන් මම හැමදාම කරනවා. ඉතින් දැන් මේ පාර රිට්‍රීට් එකේදී මම මට තේරුණු දෙයක් තමයි මේ දැන් කකුල මම මෙහෙම තියලා දකුණ කියලා හිතලා මම බලාපොරොත්තු ඉන්නවා මගේ හිත ඊළඟට මම කියන්න මම වදී කියලා. ඉතින් මට පස්සේ ඒක ගැටලුවක් වුණා. ඒ කියන්නේ මම මේ අනාගතයේ දෙයක් මගේ හිත බලාපොරොත්තු වෙනෝනේ අපි භාවනාත්මක කරන්නේ මේ වර්තමාන මොහොතේ සිද්ධ වෙන දේනේ කියලා. ඉතින් මම හැබැයි අද බොහොම හිතට වීර්යය අරගෙන ආයෙත් ගිහිල්ලා තමකොළ ගොඩේ මම සක්මන් කළා. මම එතනදී මට ඊට වඩා පොඩි වෙනස් අත්දැකීමක් ආවා. මට තේරුණා මම පතුල තියලා ඊළඟට ඇඟිලි ටික තියවෙන්න ටිකක් වෙලා යනවනේ. ඒ ටික ඔක්කොම වෙනකොට වම් කකුලේ පතුල වදිනවා. එතකොට මම අර බලාපොරොත්තු වෙන්නේ නැහැ. හරි. එක පාර්ශ වෙනවා. ඉතින් ඒ ඒ ක්‍රමයේ හරිද කියලා තමයි මට ඔබ වහන්සේගෙන් අහන්න ඕනේ. නැත්නම් මම ඊයේම මම දිගටම කළේ මම බලාගෙන ඉන්නවා වම් කකුල වදිනකන්. <laughs> නෑ ඒක ඇත්තටම ඒ කියන්නේ ඒ වගේ පුහුණුවක්ම තමයි සක්මණෙන් හොඳට හම්බ වෙන්නේ. කියන්නේ මේ අපි කකුල කියන්නේ අපි තුමු අපි විශේෂයෙන්ම යටිපතුල අවධානය නම් තියන්නේ. දැනට අපි මේ පුහුණු වෙන මට්ටමේ අපි තුමු පොළවේ පාදයට කියන්නේ පාදයේ පොළවේ පතිත වුණාම වැදුනහම දැනෙන එකට නම් අපි අවධානය යොමු කරන්නේ. අපි ඕකට ඉක්මනට ගියොත් ඒත් වැරදි. දැන් ඔය දැන් කරා වගේ අපි මේක බලාගෙන ඉන්න දැන් ඉස්තෙන්ට ගිහිල්ලා බලාගෙන තාම වැදුනේ නැහැ. <laughs> එහෙම ගියොත් ඒත් වැරදි. ඊළඟ මේ වැදුනට පස්සේ අපි ගියොත් ඒත් වැරදි. හැබැයි මේ ගානට වදිනවත් එක්කම අපිත් එතන. ඔතන තමයි තියෙන්නේ පොඩි අර හිතයි අරමුණයි ලස්සන්ට මේ ඒකට ඒකට මුණ ගැහෙන්න ඕනේ. ඊළඟට අපි මේක කරද්දී හිත මේ අවශ්‍ය තැනට යොමු කරන්නේ නැතුව අපි වෙන තැනකට යොමු කරනවා. අපේ එම් එක වැරදිලා. ඒත් වැරදි. ඉතින් අපි ගාන්ට මේ පොළවේ පතිත වෙනකොට ගාන්ට ඒ ප්‍රදේශයටම අපේ හිතේ යොමු කිරීමේ හැකියාව එන්න ඕනේ. ඊට පස්සේ අපි අනවශ්‍ය විදිහට වීරය කරොත් මෙතන ඉන්නත් බෑ. හිත විසිරෙන්න ගන්න. ඒ කියන්නේ මෙතෙන්ට වමනා කරන ප්‍රමාණයට වීරය පවත්වන්නත් ඕනේ. ඔන්න ඒ වගේ ගාන්ට අර මේ මේ මේ වෙලාවේ ප්‍රශ්නයත් ඒ කියන්නේ වෙලාව ගන්නට හදා ගන්න ඕනේ ඊළඟ අවශ්‍ය තැනට යොමු කිරීම කර ගන්න ඕනේ අවශ්‍ය පමණට වීරය යොදන්න ඕනේ ඔන්න වගේ කරුණු ටිකක් අපි උතන ඉගෙන ගන්නවා ප්‍රැක්ටිස් එකම ඔව් ඒ නිසා ඒ කියන්නේ ඔය පුහුණුව හරහාමයි ඒ අපිට ඔය ටික තේරෙන්නේත් කියන්නේ කොහොමද මේක අඩු වීරකින් කරන්නේ කොහොමද මේ ගාන්ට එතනට යොමු කළා කරන්නේ කොහොමද මම නිකන් අනවශ්‍ය විදිහට වෙහෙසෙන්නේ නැතුව ගාන්ට පාදේ පතිත වෙනවත් එක්ක ස්පර්ශ වෙනවත් එක්ක මම එතනට ගිහිලා වැඩේ කරගන්නේ කොහොමද මේ ටික ඔක්කොම අභ්‍යාසය හරහාම තමන්ම තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ මේක අපිට කියලා දෙන්න පුළුවන්. නමුත් තමන්ම පුහුණුවෙන් බලන්න ඕනේ කොහොමද මේ ටික ගාන්ට බැලන්ස් කරලා ගන්නේ. එතකොට ඒ ඒ ඒ පුහුණුව ඇත්තටම මේ සක්මනේදී තමයි හම්බෙන්නේ. ඒක පරයන්කදී පරයන්කදී වේවි. නමුත් හුඟක් සමාධි يعني පරයන්ක අපි ඔහෙ නිශ්චලවන ඉන්නේ. ඉතින් ওই තරම් ප්‍රශ්න නැහැ. මෙතන හරි අභියෝග ගොඩක් තියෙනවා. ඒ අභියෝග හරහාම තමයි මේක වර්ධනය වෙන්නේ. ඒ නිසාමයි බුදුහාඳුර කියන්නේ මේ යම්කිසි කෙනෙක් හොඳට මේ සක්මන් භාවනාව කළා සමාධිමත් ස්වභාවය හිතේ වර්ධනය කරගත්තා නම් ඒ සමාධිය සෑහෙන අල්ල හිටිනවා. ඒක හොඳට ඔරොත්තු දෙන ගතියක් තියෙනවා. ඔව්. අනිත් එක තව කියනවා ඒ කියන්නේ දැන් දැන් ඕක තව දුරටත් ඉතින් හොඳට සියුම් මෙවි සියුම් මෙවි යන්න පුළුවන්. අපි තුන් පාදයේ ඔසවද්දී ඒ එසවීම විතරයි ඉන්න ඕනේ. ඊළඟට වම් පාදෙන් නම් ඔසවන්නේ වම් පාදේ ගැන විතරයි දැන් අවධානය තියෙන්නේ. ආයි දකුණ ගැන සම්පූර්ණයෙන් අමතකයි. يعني කිසිම අපේක්ෂාවක් නැහැ. දැන් මේ ඉන්නේ මේ සවන කොටසේ පමණයි. ගෙන යද්දි ගෙන යන කොටසේ පමණයි. තබනකොට තබන කොටසේ පමණයි. ඊට ස්පර්ශලා තිනකොට ඒ ස්පර්ශයේ පමණයි. අපිට ওই විදිහට ඉන්න පුළුවන් නම් හිත පුදුම විදිහට හැල් වෙනවා. කියන්නේ අපි හිත බර කරගෙන ඉන්නේ මේ පුළුවන් තරම් අතීත කොටස් ගොඩාක් කොළුවේ දාගෙන අනාගත දේවල් ගොඩාක් කොළුවේ දාගෙන මේ භාවනාව හරහා ගාන්ට මේ වර්තමාන මොහොතට හිත ගනිමින් ගනිමින් ගනිමින් යනකොට ඔන්න හිතේ එකඟතාවය වැඩෙනවා හිත සැහැල්ලු වෙනවා වගේ මුගක් දේවල් සිද්ධ වෙනවා හොඳයි දැන් අපි මේ සක්මන පුරුදු කරනකොට අපි ওই විදිහට නෙමෙයි සයින්ස් ওই විදිහට වීරිය ගානට පදනමට දාලා ඔය විතර නෙවෙයි නිකන් සාමාන්‍ය විදිහට ස්වාමීන් කරගෙන යනවා. ඇතුලේ ওই ටික තියෙනවා. කියන්නේ පුහුණුව අපි කරනවා. නමුත් හොඳට ඔක විශ්ලේෂණය කරලා බැලුවහම ওই වගේ ධර්මතා ටිකක් ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ අපිට ඔක ගානට කරගෙන අපි හොඳට මේ පියවරක් පියවරක් ගානේ කිසිම ඇඟට වෙහෙසක් දැනෙන්නේ නැතුව හොඳට මේක සාර්ථක කරගන්න උනා කියන්නේ කරගන්න හැකි උනා කියන්නේ ඔය ඔය කියපු සාධක ටික ගානට තෘප්තිමත් වෙලා ඇවිල්ලා. ඒක ගානට අපි නොදැනුවත්වම වගේ අපි ওই ටික ඉගෙනගෙන. නමුත් අන්න අපි සිද්ධාන්ත වශයෙන් කතා කරද්දි මේවා තමයි යට තියෙන්නේ. ඔව්. නෑ එහෙම එහෙම දැන් <laughs> ඕක ඊට පස්සේ මේක බලද්දි මේ වීරේ ගානට ඇවිල්ලා තියෙනවද කියලා. <laughs> ඒක බලන්න ගියොත් ඉතින් ආයෙ අවුල් වෙනවා. ඊට පස්සේ ආයෙ විතර්කණ යන්නේ. එහෙම කියන්නේ මෙතෙන්දී හිතාවදි කරලා බලන්න බෑ. කියන්නේ හිතේ විතර්ක වලින් බැලීමක් කරන්න බෑ. ඒක පුහුණුව හරහාම Taman තේරුම් ගන්නවා මේක මේ ඉක්මනට ගියා වැඩි. නැත්නම් පරක් වුණා වැඩි. නැත්නම් ගානට මේක යනවා. කියලා අර ඒක නම් ප්‍රායෝගිකවම තමයි අහුවෙන්නේ. ඔව්. ආසිත යෝනිසෝමනසිකාරය අනු එහෙම පොඩ්ඩක් ඒ පැත්තම බලන්න පුළුවන්. අ සතිය නාවොත් අපි කපුරු තැම්පත් වෙලා ආවේ. එතන යෝනිසෝමනසිකාරය නැතුනොත් ඒක දැන ඒක ඉතල අල්ලන්න නැති වෙන්න පුළුවන් නේද? ඒක යෝනිසෝමනසිකාරය කියනවාද නෑ යෝනිසෝ මනසිකාරය අපි සාමාන්‍යයෙන් විතර්ක සහිත පැත්තක් ගන්න ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතින් මොන හරි මානසිකාරයක් කරනකොට ඒකේ මුලට ගිහිල්ලා බලන ස්වභාවයට හේතු හොයලා කරන ස්වභාවයට යෝනිසෝ මනසිකාරය කියලා කියන්න පුළුවන්. මෙතෙන්දී හැබැයි මුලවන් තරම් අපි උත්සාහත් වෙන්නේ මනස නිශ්ශබ්ද කරගෙන වැඩේ කරන්න. ඇතුලේ කතාව සම්පූර්ණයෙන්ම සමනය කළා මනස පුළුවන් තරම් නිශ්ශබ්ද කරගෙන මේ දැනෙන දේත් එක්ක හොඳට අවදියෙන් ඉන්න. එතෙන්දී ඒ ඒ පැත්ත තමයි යෝනිසෝ මනසිකාරයක් තියෙනවා කියලා කියන්න පුළුවන්. යෝනිසෝ මනසිකාරය වෙන්නේ මෙතන ඔය වගේ පැත්තකට හිත යොමු කිරීමක්. අපි ඔතෙන්දී වෙන මොනවා හරි දේවල් හිතන්න ගත්තොත් නැත්තම් පොතේ දැනුම ඉස්සරහට ගත්තොත් වරදිනවා. මෙතෙන්දී යෝනිසෝ මනසිකාරය වෙන්නේ සම්පූර්ණයෙන් මෙතන තියෙන මේ ඍජු අත්දැකීමට මුල් තැන දීම. කියලා කියන්න පුළුවන් ඉතින්. ඔව්. කියන්නේ ඇත්තටම අපි ඇත්තටම ලොකු අනිත් පැත්තෙන් අනිත් පැත්තෙන් කියන්න පුළුවන් ලොකු යෝනිසෝ මනසිකාරයක් තියෙනවා කියලා. දැන් මෙතෙන්දී අපි මුලදී තමයි ඔන්න මේක වමය දකුණේ කියලා යන්නේ. ඒකේ ඒකේ මූල ප්‍රභවයට ගියාට පස්සේ වම දකුණ මොකක්වත් නැහැ. මූල ප්‍රභවයේ තියෙන ඔන්න තද ගති ටිකක්, රළු ගති ටිකක්, පාදයක බර ගතියක්. ඔන්න මේ අර ධාතුන්ගේ මූල ලක්ෂණ වලට. මේ මූල ස්වභාවයන්ට යෑමම යෝනිසෝ මනසිකාරය. ප්‍රභවයට යෑම යනවා කියන අදහසනේ යෝනිසෝ මනසිකාරය කියන වචනේ තියෙන්නේ. එතකොට මේ ප්‍රභවයට තමයි යන්නේ. ධාතු ලක්ෂණ කියන්නේම ප්‍රභවය. අපි ඒවා මත තමයි ඔක්කොම විවිධාකාර දේවල් හදාගෙන තින්නේ. සතර මහා ධාතුව එක එක රටාවන් වලට ගොඩු කරගෙන අපි හිතමු මේක රවුමට හදාගත්තම උන්න අපි බෝලයක් කියලා කියනවා. ඕක හතරස් හදාගත්තම උන්න මොකක් හරි කොටුවක් කියලා කියනවා. ඒ නම් නම් නම් විවිධාකාර නම් දෙනවා. හැබැයි මේ ඔක්කොම හැදිලා තියෙන සතර මහා ධාතුවකින්. අන්නේ ධාතුන්ගේ මූල ස්වභාවයට තමයි අපි මෙතෙන්දී යන්න හදන්නේ. එතකොට තනිකර යෝනිසෝමනසිකාරය තමයි. ආ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වලින් අර වීර්යය ගැන නූපන් අපසල නූපදීම ගැන ඒ ඒ සිද්ධාන්තයට දැනුවත් වාසේ සත්‍ය නැති වෙනවා කියන්නේ භාවනාවස්කාරේ අපිට අපුලපත් වෙනා සත්‍ය නැති වුණොත් ඒ අවස්ථාවේ එතන නූපන් අපසලයක් ඉපදීමක් කියලා ගන්න පුළුවන් නේද? ඔව් කියන්න පුළුවන්. මොකද ඒ කියන්නේ වීර්යය මදි වීර්යයක් නැති වෙනවා. ඒ කියන්නේ සතරේ සතර අපේ ප්‍රධාන වීරියම නැති වෙනවා වගේ තත්ත්වයක් වගේ එහෙම නිකන් ඇනලිසිස් එකක් කරන්න පුළුවන් කියලා ඔව් කියන්න පුළුවන්. ඒ කියන්නේ අපි මේ කටයුත්තේ හොඳට හිත පවත්වන්න පවත්වන්න අකුසල් මතුවෙන්න තියෙන හැකියාව අඩුයි. මොකද අපි මේ තියෙන්නේ බොහොම උපේක්ෂා සහගත කුසල ආරම්මණයක් කියලා කියන්න පුළුවන්. වර්තමාන ආරමුණක් තියෙන්නේ. හැබැයි අපි මේකෙන් හිත අයින් වුණාම අසතිමත් වුණාම හිත පුරුද්දට ගිහිල්ලා මේ අකුසල ආරම්මණයක් ගන්න පුළුවන්. නිසා මේ මේ තුල අපි වීරය කරගෙන යනවා නම් මේ කාල පරිච්ඡේදයේදී අකුසල් අඩුයි. නූපදවන්න අන්න උදව් වෙනවා. කියන්නේ තාම මුකුත් අපේ කැලෙස් පහළ වෙලා නැහැ. ඒ පහළ වෙන්න තියෙන හැකියාවත් වලකිනවා අපි මේකේ හිතත් පවත්වනකොට. සත්‍ය නැති වෙනකොට අපිට හිතන දෝෂ දෝෂාරෝපණය කරගැහි මම සත්‍ය නැතුනේ මේ මේ මේ අකුසල නිසා කියලා. හ්ම්. අකුසලයක් අකුසල ඒක භාවනා අකුසලයක් ඇති වෙන්න පුළුවන් නිසා. භාවනාවේ අකුසලයක්. ඒක මේ අපායට අකුසලයක් නෙමෙයි ඒක. ඒ වගේ එතන නූපන් අකුසලයක් උපදිනවා අපි ඒ වෙලාවේ ඕන සමානසිකාරය නොතුමුනවා. අන්න ඒ වගේ පැත්තක් සංසේ නම් මම හිතන්න පුළුවන් කියලා මම. හ්ම්. දැන් ස්වාමීන් වහන්සේ සක්මන් කරනකොට ඔය වගේ දේවල් හිත හිත සක්මන් කරන්නේ නැහැ අපි යති නේද? නිකන් අපි මේ ඇවිදිනවා ඒකේ තියෙන අය ස්පර්ශයට අපේ හිත අපිට යොමු කරන්න පුළුවන්ද නැද්ද? හරි. ඔව්. ස්පර්ශයේ හිත හිත ගියාට ගියොත් එළියට. මොකලාට අපි ඇවිල්ලා යනවා. ටිකක් කියලා ගිහලා තමයි මතක් වෙන්නේ අපි අපි සතිය නැතුව නැද්ද? ඔව්. මේ වගේ අවස්ථාවකදී පොඩක් ඇනලිසිස් කරන්න අර වගේ අපිට දීලා තියෙන සත් ඒ වගේ සතර යුද්ධ සතර බෝධිපාක්ෂික ධර්මයේ බෝධිපාක්ෂික ධර්ම වල එකක් මේ සතර සම්‍යක් ප්‍රදාන වීර්ය ප්‍රතිපත්තානේ වඩන්නම කියලා තියෙන එකක් එකක් නෙමෙයි ඔව් නෑ කියන්නේ අපි ඒ පිට ගියත් පුළුවන් ඉක්මනින් මෙතෙන්ට ගැනීමයි කරන්න ඕනේ. පුළුවන් තරම් අපි ඒ කියන්නේ අපි දහම් දැනුම හොඳයි. නමුත් මේ මට්ටම් වලදී පුළුවන් තරම් අපි මුකුත්ම නොදන්න කෙනෙක් ගන්නට තමයි මේක කරගෙන යන්න වෙන්නේ. හිතට කිසිම විතරකයක් අලුතෙන් හඳුනලා දෙන එක සුදුසු නෑ. හිත හැබැයි පිට ගියාම හිත මෙල්ල කරගන්න මේ පොඩි ධර්ම විතර්කයක් දාලා ගත්තට ප්‍රශ්නයක් නැහැ. ඒකත් කෙටියෙන් කරගන්න තරමට හොඳයි. මොකද අපි හිත පිට ගිහිල්ලා හිටියයි කියලා මේ සක්මන නතර වෙලා නැහැ. අපි මේ කය සක්මන් කරනවා. වේගය අනුව හරි බොහොම බොහොම ඩග්ගාල වෙනවා. ඩග්ගාල වෙන එකක්. ඔව් ඔව්. ගොඩක් හිතන වෙලාවක් නැහැ. ඔව්. කමන්නේ කියන්නේ තමන් පුරුදුලා තේනවනම් ඩග්ගාලා පිට ගිය ගමන් ඔන්න මතක් කරලා දුන්නා මෙන්න මේකයි මතක් කරලා දීපු ගමන් එනවනම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ටික ටික මතක් කර කර මේක අර පොතේ තිබුණේ මේ පොතේ මෙහෙම තිබුණා මේ පොතේ මෙහෙම තිබුණා. කියලා මතක් කරගෙන ඉන්නවනම් ඉතින් අවුල්. あ සක්මන නතර කරනකොට නතර වෙනව නිසා නැත්තම් වෙන කකුලේ නැති වෙන රිදීම් වලින් වෙන් කරගන්නේ නෑ ඇත්තටම සක්මනේදී නම් ඇත්තටම අපේ සක්මන හරහාම 10 ලක්ෂණ මතුවෙනවා ඒක හරි. නමුත් දැන් අපි ඉඳගෙන වගේ ඉන්නකොට කියන්නේ කොහොමත් මේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයක් අයේ තියෙනවනේ. ඒක ඒක අපිට ප්‍රකට නැහැ අපේ හිත ටිකක් වෙන වෙන දේවල් වලින් පිරලා තියෙන්නේ. ඉතින් හොඳට හිත තැම්පත් වෙලා සමාධිමත් වෙලා ඒ සමාධි හිත කයට යොමු කරාම අය සාමාන්‍යයෙන් කොහොමත් තියෙන ධාතු ලක්ෂණ ප්‍රකට වෙන්න පටන් ගන්නවා. මේ මේ අලුතෙන් કૃතිම ඇති වෙන දේවල් නෙමෙයි. කොහොමත් මේවා දේ තියෙනවා. නමුත් අර සමාධිමත් හිතකට තමයි මේ සැඟවිලා තියෙන දේ පේන්න ගන්නෙ. සක්මනේදී හැබැයි අපි චේතනාපූර්වකව කටයුත්ත කිරීම හරහා අලුත් ධාතු ලක්ෂණ මතුවෙනවා කියන්න පුළුවන්. දැන් අපි හැබැයි ඊට වඩා ඒකයි චේතනාපූර්වකව මතුවීමක් සක්මනේදී සිද්ධ වෙනවා. නමුත් ඉඳගෙන කරද්දී කිසිම චේතනාවක් කරන්නේ නැහැ. අපි හුස්ම ගන්න අපි ඌමනාවෙන් හුස්ම ගන්නව නෙමෙයි. පිම්බි මහැකිලිම අපි ඌමනාවෙන් උදරය පුම්බනවා <laughs> කරනව නෙමෙයි. ඉබේ වෙන දෙයක්. එතකොට කිසිම චේතනාපූර්වකව කරන දේවල් පුළුවන් තරම් අඩු කරන එක අඩු කරලා තමයි මේ ඉඳගෙන කරද්දි වෙන්නේ. දැන් ඔය වගේම දෙයක් හැබැයි සක්මනේ ටිකක් එහාට යන්නදි වෙන්නත් පුළුවන්. දැන් ඊළඟට නිකන් කය යනවා නිකන් රොබෝ කෙනෙක් වගේ. අපිට අනවශ්‍ය يعني බලෙන් දැන් කරන්න දෙයක් නැහැ. පාදේ නිකන් දැන් පුරුද්දට වගේ යනවා. ඊට පස්සේ ලොකුවට අර මේක ඔසවනවා මෙහෙම කරනවා කියලා එච්චර එකක් නැහැ. දැන් ඔන්න නිකන් එයා එහෙට යනවා මෙහෙට යනවා නිකන් අර ඔල්ලෝසේ බට්ටා වෙනවා වගේ. මෙහෙට යනවා මෙහෙට යනවා එහෙට යනවා මෙහෙට යනවා. එතකොට අර හුඟාක් මනසේ සම්බන්ධයක් නැහැ. මේ කියන ධාතු ක්‍රියාකාරීත්වයක් වටහෙන්න පුළුවන්. හොඳයි. සාසේ ධාතු දැනගත්තා කියලා කොහොමද ඉදිරියට විදර්ශනාව ධාතු මනසිකාරයෙන් අපි ඔයමාරි බුද්ධාගම මට්ටමට හරි ගේන්නේ කොහොමද සාසේ ඒ වගේ තත්යකට සතිය සතිය දිනු කරගන්නේ ඒක තමයි. ධාතු දැනගෙන ගැනීම තමයි මුල් මුල් මට්ටම කියලා ගන්න වෙන්නේ. ඒ කියන්නේ අපිටම වර්තමානයේ හිත ගැනීම එක මට්ටමක්. ඊළඟට වර්තමානයේ හිත අරගෙන සමාධිමත් ස්වභාවයක් පාවිච්චි කළා මේ ධාතුන්ගේ තියෙන ඒ ආවේනික පෞද්ගලික ලක්ෂණ මතු කරගන්න වෙනවා. කියන්නේ අපිට ඒක මතු කරගන්නේ නැතුව පොදු ලක්ෂණ වලට යන්නත් බෑ. මේක හොඳින් මතු කරගැනීමෙන් ඉන්නකොට හොඳට විස්තර ටික බලනකොට තමයි මේ හැමෝටම පොදු ලක්ෂණ ටික මතුවෙන්න ගන්න. ඒ මතුවලා මතුවලා තමයි ඔන්න ඒ තුලින් ඒ නිරීක්ෂණය හරහා තමයි ඔන්න හොඳට මේවා තියෙන අනිත්‍ය ස්වභාවයක් වෙනස් වෙන ස්වභාවයක් දුක් ස්වභාවයක් පෙළෙන ස්වභාවයක් අනාත්ම ස්වභාවයක් වැටහෙන්න ගන්න. ඉතින් මේවායේ වර්ධනය වීමම තමයි ඉතින් බොජ්ජංග වශයෙන් සලකන්න වෙන්නේ බොජ්ජංග වශයෙන් දියුණු වෙනවා කියලා සලකන්න වෙන්නේ මොකද ඒ කියන්නේ ඕනම අරමුණක් විසිරෙන්නේ නැතුව හොඳට හිත සමාධිමත්ව සතිමත්ව ඉඳීමෙන්ම සති සම්බොජ්ජංගේ වැඩෙනවා. ඊළඟට අපි යම් ක්‍රියාවලියක් දිහා හොඳට විමසීමෙන් සොයනාසුලුව මොකද්ද වෙන්නේ කියලා නම් පරීක්ෂා කරනාසුලුව බැලින බලන බැල්මෙන්ම ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩෙනවා. මේ විදිහට ඉතින් මේ බොජ්ජංග ධර්ම මේ කියන්නේ මේ මුළු ක්‍රියාකාරීත්වය හරහාම පොඩ පොඩ පොඩ පොඩ එකතු වෙවි එකතු වෙවි එනවා. ඔකය මේ ආනාපාන සති සූත්‍රයේදී බුදුහාඳුර විස්තර කරනවා. ආනාපාන සති සූත්‍රයේදී කියනවා මෙහෙම මේ දැන් ඉස්සරහා දැන් මොකක්ද ඒකට කියන්නේ සතර සතර සතිපට්ඨානයක් වැඩුණා ආනාපාන සතිය හරහා ඔන්න මේ වර්ධනය වුණාට පස්සේ ඔන්න බුදුරජාණන් වහන්සේ කියනවා ඔන්න මේ මොකක් හරි තියෙන ධර්මතාවයේ තුල හොඳට හිත පිට යන්නේ නැතුව අතීතර අනාගතේ දුවන්නේ නැතුව හොඳට සතිමත්ව මේ තුල පැවතීමෙන්ම ඔන්න සති සම්පොඥංගයක් වඩන්නම් මෙන්න මේ යෝගාවචරය පටන් ගත්තා. මේක නැවත නැවත කිරීම හරහා ඔන්න තව තව තවත් මේක වර්ධනය වී යනවා. නැවත නැවත කිරීම හරහා මෙන්න මේක තව තව ඔන්න පරිපූර්ණත්වයට යනවා. මේ ධර්මතාවයම හොඳ විමසින්නෙන් බලන් ඉන්නවා. තන් ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචයති පරිවීමංසං ආපජ්ජති. මේ වචන පාවිච්චි කරන ඔය මේ ආනාපාන සති සූත්‍රයේදී බුදුහාඳුර කියන මේ මොකක් හරි මේ ධර්මතාවය ඒක වේදනා ස්වභාවයක් වෙන්න පුළුවන්, සුලං රැල්ල වෙන්න පුළුවන් නැත්නම් ආනාපානදී දැනෙන මේ දැනීමක් වෙන්න පුළුවන්. නැත්නම් හිතේම ස්වභාවයක් වෙන්න පුළුවන්. මේ මොකක් හෝ වර්තමාන අරමුණ දිහා හොඳට තන් ධම්මං පඤ්ඤාය පවිචිනති. හොඳට මේ ප්‍රඥාවෙන් බලාගෙන ඉන්නේ. පරිවීමංසං ආපජ්ජති. හොඳට මේ විමසා බලන්නාසුළු මේක බලමින් ඉන්නේ. ඔනේ හරහා ධම්මවිචේ සම්බොජ්ජංගයක් වර්ධනය වෙනවා. මේ විදිහට හැම يعني හැම එකක් දැන් ඊළඟට මේක කරන්න බෑ. يعني මෙතන මේ තියෙන පරීක්ෂණය කිසිම හිත හිත රාගකින්, දේශකින් කරන මේ උත්තේජනයක් කරා එන එකක් නෙමෙයි. මෙතෙන්ට එහෙනම් වීරයක් අවශ්‍යයි. එතකොට මේක කරද්දි කරද්දි ඔන්න වීර සම්බොජ්ජංගයක් වැඩෙනවා. මේ විදිහට හරි ලස්සනට මේ පෙන්ලා දෙනවා කොහොමද මේ බොජ්ජංග හතක් මෙතන දිනු වෙන්නේ. ඊළඟට මේ කටයුතු ඔක්කොම ගාන්ට කෙරෙනගෙන යනවා නම් ආයි අතපත දාන්න යන්නේ වෙන්න ඉඩ හැරලා ඔන්න කටයුත්ත වෙන්න ඉඩ හරන. ඔන්න උපේක්ෂාවක් වැඩෙනවා. කියලා ලස්සනට මේ බොජ්ජංග එතන කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එක කතා කරනවා. ඒ නිසා ධාතු මනසිකාරෙත් ඔය වගේම අපිට හිතා ගන්න පුළුවන්. මීට සමාන සබහායක් තමයි තියෙන්නේ. ඔව් ඒ කියන්නේ මුලදී ඇත්තටම එක පාටම උපේක්ෂා ආහාරමේන එකක් නැහැ. නමුත් ටික ටික එහාට යන්න යන්න ප්‍රීති පැත්ත පොඩ්ඩක් අයින් වෙලා, වීරය පැත්ත පොඩ්ඩක් සමනය වෙලා, හුඟක් උපේක්ෂා පැත්තක් තමයි ඉස්සරහට එන්නේ. සතිය, ධම්මවිචය, උපේක්ෂාව ඔන්න වගේ බොජ්ජංග කීපයක් තමයි ප්‍රධාන වශයෙන් ඉස්සරහට එන්නේ. බොජ්ජංග හතම ඔක්කොම අපි දුන් 100ට 100ක් තියෙනවා නම් හතක්. ඒතර 100 බෙදීම හත ඔක්කොටම දාලා එහෙම තියෙනවා කියන්න බෑ. එතකොට ස්වාමීන් වහන්සේ බොජ්ජංග වැඩෙන්නේ භාවනා විතරද? එහෙමත් කියන්න බෑ. ඒ කියන්නේ නෑ එහෙම එහෙමත් නෑ. හා. භාවනා කරලා ඒ භාවනා කරන අවස්ථාවේ විතරමද නැත්නම් භාවනාවෙන් පැහැදිලි වෙච්ච සිතක් තියෙන පුද්ගලයෙක්ගේ සාමාන්‍ය දවස ගත කරනකොටත් ওই බොජ්ජංග ධර්ම වගේ දේවල් වැඩෙන්න පුළුවන්. වැඩෙන්න පුළුවන්. වැඩෙන්න පුළුවන්. මොකද මේ දැන් විශේෂයෙන්ම ඔය අනිශ්චිත මට්ටමක් එහෙම කතා කරනකොට එතෙන්දී බුදුහාඳුරෝ ඒ පැත්තෙන්මයි බොජ්ජංග දියුණු කරන්න කියලා කියන්නේ. ඊළඟට ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අරමුණු ඇසුරේ ඔය වගේ අපි හොඳට මේ දේවල් වඩ아가ගෙන යනවා. එහෙම ගිහිල්ලා Tamanට තේරෙන්න ගත්තාම දැන් මේ හිත නිදහසේ පවත්වන්න පුළුවන් අරමුණු වල දැඩි ග්‍රහණයකින් තොරව පවත්වන්න පුළුවන් උපාදාන නොකර පවත්වන්න පුළුවන් හිත නිදහසේ පවත්වන්න පුළුවන් ස්වාධීනව පවත්වන්න පුළුවන් කියලා Tamanට වැටහෙනකොට ඒ පැත්තෙන්මයි බුදුහාඳුර යොමු කරන්නේ බොජ්ජංග දිනු කරන්න කියලා. ඒ වචන එහෙම පාවිච්චි කරනවා විවේක නිස්සිතං. දැන් අර Tamanට තේරෙනවා මෙතන තියෙන මේ හේතුඵල ධමයක්. මේක මේක මම ඔන්න අවශ්‍ය දේ වීර කළ කරන්නත් බෑ. මේක යන රටාවක් තියෙනවා. කියලා අන්න විවේකීව. විවේක නිසිතං. හරි විරාග නිසිතං. දැන් මේ යන දේට යන දේ සම්බන්ධයෙන් විරාගී ස්වභාවයක් තියෙන්නේ. නොයල්මක් තියෙන්නේ. දැඩි ග්‍රහණයක් නැහැ. ඊළඟට නිරෝධ නිසිතං. මේකේ ඕනනම් මේ අස්පනා පිට සිද්ධ වෙන දේ දකින්නේ නැතිවින් ස්වභාවයක්. නැති වෙලා යන ස්වභාවයක් නැත්තම් නැති වෙච්ච ස්වභාවයක්. නැති වෙච්ච ස්වභාවයක තමයි හිත පවත්තන්නේ නිරෝධ නිසිතං. ඒකට වස්සග්ග පරිණාමින් කියලා කියනවා මේ එන දෙන්න දේවල් එහෙම අතහරින ආකල්පයකින් අල්ල ගන්න ආකල්පයකින් තියා ගන්න ආකල්පයකින් නෙමෙයි අතහරින ආකල්පයකින් වස්සග්ග පරිණාමින් සති සම්බොජ්ජංගම් භාවේති. ඒ වගේම කියනවා විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සග්ග පරිණාමින් ධම්මවිචේ සම්බොජ්ජංගම් භාවේති. මේ විදිහට මේ බොජ්ජංග හතම බුදුහාඳුර කියන මේ විවේකය අසුරු කරමින් විරාගය අසුරු කරමින් විරාගී ආකල්පයකින් නිරෝධයක් අසුරු කරමින් නැති වෙන ස්වභාවය ෂය වෙලා යන ස්වභාවයක් ඇසුරු කරමින් ඊළඟට මේ ආකල්පයක් වශයෙන් දේවල් අතහරින ආකල්පයක් ඇසුරු කරමින් දිගට දිගට කරගෙන යන්න ඕනේ කියලා කියනවා. හා. පුළුවන් පුළුවන් පුළුවන් කියන්නේ අර මේක කියන්නේ ඒකයි අර දැන් අපි දැන් මේ සුරංග ඇහුවේ එක වගේ අපි දැන් භාවනා කරද්දි සක්මන කරද්දි අපි මේ ගාන්ට ඔන්න වීරය ඔන්න පර්සන්ටේජ් එක මෙතෙන්ට ආවද <laughs> බලන්නේ නැහනේ. අපි ප්‍රායෝගිකව කරගෙන යනවා. ප්‍රායෝගිකව කරගෙන යද්දි වැඩේ වෙනවා. නමුත් යට තියෙන ওই ටික තමයි සිද්ධාන්ත වශයෙන් හොඳට විශ්ලේෂණය කරලා ගත්තාම ඔහොම දෙයක් තියෙන්නේ. ඒ වගේමයි මේ මේ මේ බොජ්ජංග ධර්ම වලත් කියන්නේ අපි නම් දන්නේ නැති වුණාට වැඩේ කරගෙන යද්දී ওই දේ තමයි ඇතුලේ සිද්ධ වෙලා තියෙන්නේ. ඒක ඉතින් අර බුදුහාඳුරෝ ඕකෙන් දැකලා කියලා දෙනවා. මෙන්න මෙහෙම දෙයක් උතන සිද්ධ වෙනවා. මෙන්න මේ හතක් ධර්මතා හතක් තියෙනවා. හත තමයි මෙහෙම වැඩෙන්නේ. මෙහෙම කරද්දි මේක වැඩෙනවා. මෙහෙම කරද්දි මේක වැඩෙනවා කියලා බුදුහාඳුරෝ කියපින්ද අපිත් දන්නවා. නැත්නම් අපි දන්නව නෙවෙයි. <laughs> බුදුහාඳුරෝ කියවින්ද මේ කියලා දෙනවා. ස්වාමීන් වහන්සේ ඕකටම හරියන්න තව එක ප්‍රශ්නයක්. <laughs> ගුවන්විදුලියේ ප්‍රථම පියවර ගැන කවුද? හිතන්නේ හිතන්නේ එහෙනම්. ඔව්. සෝවාන් විදික සුවා කියන ස්වාමීන් වහන්සේ මේ භාවනාවකදී එක පාත්‍ර නිකන් එක ෂණයකින් වෙන එකක්ද? එහෙම නැත්නම් දිගින් දිගට අපි භාවනාව පුරුදු කරලා අර දැන් ඔබ වහන්සේ ඊයේ කොසම්බි සූත්‍රයේ කිව්ව ඒ ගතිගුණ ටික ටික ටික ටික දියුණු වෙලා ක්‍රමානුකූල වැටි වෙන එකක්ද? ඔව් බුද්ධ දේශනාවට අනුව නම් හිතා ගන්න වෙන්නේ මේ ක්‍රමානුකූල වෙන දෙයක්. හැබැයි ඉතින් අපි දන්නේ නැහැ අපි يعني අපේ ගිය භවයේ අපි මේවා කොයිතරම් කළා තියෙනවද මේ භවයේත් දැන් අපි භවනා කරගෙන කරගෙන ආවා මේකෙත් දැන් කොපමණ දුරට වර්ධනය වෙලා තියෙනවද අපේ ආශ්‍රවයන් කොච්චර දුර වෙලා තියෙනවද කියන එක ගැන අපිට ලොකු ලොකු වැටහීමක් අපිට නැහැ අපි වැඩේ කරගෙන යනවා මොකද තව කෙනෙක්ගේ ආශ්‍රව ධර්මයන්ගේ මට්ටම තේරුම් ගන්න පුළුවන් බුදු කෙනෙකුට පමණයි අර සත්තානං ආසය අනුසය ඥානං බුද්ධ ඥානං මේක මේ ශ්‍රාවකයන්ටවත් නැහැ ඉතින් අපි අපේ වැඩේ කරගෙන යන්න ඕනේ දැන් අනිවාර්යෙන් මේක ක්‍රමානුකූල ගමනක්. ඒ කියන්නේ පියවරෙන් පියවර යන ගමනක් මිසක් මේකේ ෂණිකව නම් වෙන්න අමාරුයි. මොකද මොකද බුදුහාඳුර කියන්නේ අනුපුබ්බේන මේ දහවි තෝක තෝකං කනේ කනේ. කම්මාරෝ රජතස්සේව නිද්දනෝ මල මත්තුණු. මේක හරියට නිකන් අර මේ මොකක්ද අර ආභරණ පිරිසුදු කරන මේ මිනිස්සෙක් මොකක්ද කවුද යාට කියන්නේ රන් කරුවා ඒ ආභරණයක් පොඩ පොඩ පොඩ පොඩ පිරිසුදු කරගෙන පිරිසුදු කරගෙන යනවා වගේ තමනුත් මේ ප්‍රඥාවන්ත මනුස්සයා ක්‍රමානුකූලව පීවරෙන් පීවර දසමෙන් දසමෙන් තමයි කරගෙන කරගෙන යන්නේ. හිත පිරිසුදු කරගෙන පිරිසුදු කරගෙන ලද ලද වෙලාවේ තෝක තෝකං ක්ෂණ ක්ෂණයේ වශයෙන් කරගෙන කරගෙන යනවා. ඉතින් මේ කරගෙන යෑමේදී යම් මට්ටමකින් තමයි ඔන්න අපි හිතමු සංයෝජන තුනක් ගැලවිලා ගියා නම් ඔන්න සෝවාන් කියලා කියනවා. ඉතින් ඔය පොත්පත්වල ඇත්තටම ඕක විස්තර කරනවා. කියන්නේ සමහරලාවට කියන්නේ කියන්නේ අත් වශයෙන් වෙලත් හඳුනා ගන්නත් බැහැ කියලා මුලදී. ඔය මහසි සෑඩෝසාන් වහන්සේම විස්තර කළන විවිධාකාර ආචාර්ය මත ඔය සම්බන්ධයෙන් තියෙනවා. ඇතම් කෙනෙක් කියනවා මේක මේ උනා උන ගමනින් මේ මොහොතේ තේරෙන්නේ නැහැ කියනවා. කාලයක් ඉඳලා ඉඳලා ඉඳලා මේ දේම වෙනකොට වෙනකොට වෙනකොට තමයි අර හිතේ දැනෙන මට්ටමක වෙනසක් Tamanට තේරෙන්න ගන්නෙ. ඒ නිසා මේ වැඩේ කරගෙන යන්නයි තියෙන හරි අමාරුයි හරියට විරක් ඇඳලා දෙන්න. අනිත් අයට සහතිකයක් දෙන්න බෑ. <laughs> ඈ ඔව් ඔව් ඔව් ඒක හරි දැනෙනවා ටිකක් කාලයක් ගියාට පස්සේ ඔව් ආපස්සෙන් හැරිලා බලන්න පුළුවන් මාස 6කට අවුරුද්ද වගේ ගියාට පස්සේ ඔන්න තමයි තේරෙනවා යම්කිසි අඩුවක් මේ කරගෙන යන භාවනාව හරහා කෙලස්සල අඩුවීමක් තියෙනවා කලින්ට වඩා හිතේ නිවීමක් තියෙනවා සංසිඳීමක් තියෙනවා ඉස්සර තරම් රාග දේශ මොහයන් ඇවිල්ලා මේකේ රැඳෙන ගතියක් නැහැ. දැන් දැවෙන ගතිය අඩුයි. ටික ටික ටික ටික ටික තමන් තුළ මේ ගුණයන් වර්ධනය වෙන ගතියක් තමන්ට තේරෙන්න ඕනේ. නැත්තම් ඉතින් අපි කරගෙන යන භාවනාවේ යම් වැරද්දක් තියෙනවා. නිවැරදි භාවනාවක්, නිවැරදි විපස්සනාවක් වැඩෙනවා නම් ඔය ආපසර බැලුවාම මේ දෙයක් වැටහෙන්න ඕනේ. හා ඇති වෙන කැමැත්ත නැතුව ඒ අරමුණු වලින් බැහැර වෙලා අපි අරමුණු නැතුව ඉන්න තත්යකට වගේ වෙන එකද? එහෙමත් කියන්න පුළුවන්. මොකද ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අරමුණු ඇසුරේ හිත පවත්වන්නේ ඒ අරමුණෙන් යම් ආස්වාදයක් තියෙන නිසා. දැන් ටික ටික ටික යන්න යන්න යන්න මේ අරමුණේ පිළීමක් තේරෙන්නේ. ත්‍රිලක්ෂණේ වැටෙන්න වැටෙන්න හිත අරමුණක් ඇසුරේ ඉන්නවා කියන්නේම පිළීමක්. ඒතර ඒ අරමුණේ යම් වර්ණයක් තියෙනවා ඒ වර්ණය හිතට එනවා. මේක රාග බරිත අරමුණක් නම් මෙන්න රාගයක් හිතට එනවා. ද්වේෂ අරමුණක් නම් ද්වේෂයක් හිතට එනවා. එතකොට මේ අරමුණ ඇසුර හරහා හිත කෙලසෙනවා. ඒ නිසායි අර බුදුහාමුදුරු කියන සනිමිත්තා භික්ඛවේ උපජ්ජති පාපක අකුසල ධම්මා නෝ අනිමිත්තා. මහණෙනි මේ යම් යම් තාක් මේ පාපක අකුසල අකුසල ධර්මය තියෙනවා නම් ඒවා නිමිති සහිතවමයි තියෙන්නේ. ඊළඟ සනාරම්මනා භික්ඛවේ උපජ්ජති පාපක අකුසල ධම්මා නෝ අනාරම්මනා. අර මහණෙනි මේ සියලු පාපක අකුසල ධර්මයන් පහළ වෙන්නේ අරමුණු සහිතව. අපිට පුළුවන් නම් අරමුණු රහිතව හිත නිකන් පවත්වන්න. ඒතර හිත හිතට කෙලෙසෙන්න විදිහක් නැහැ. එතට යන්න තියෙන්නේ අර එයාටම ආවේනික ස්වභාවයක තියෙන්නේ. එයාටම ආවේනික මේ පවිත්‍රත්වයක තියෙන්නේ. ඉතින් එතකොට එතන තියෙන විරාගයක් කියලා කියන්න පුළුවන්. ඉතින් එතන නැහැ නේද මොකක්වත් මොකකින්වත් ඇලෙන්න ගැලෙන්න දෙයක් නැහැනේ. එතකොට ඒ ඒ తත්වය තුල විරාගයක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඔව්. රහතන් වහන්සේට ලැබෙන ගුණයක් තියෙනවනේ විරාගය කියන්නේ අපිට අපිට ස්පර්ශය නැති කරන්න බෑනේ අපි ගැටෙනවානේ කොහොම හරි ඒක තමයි. රුපියල් දැක්කොත් අපි 500 ඇති වෙනවමයි. ඒක නවත්තන්න අපිට බෑනේ. 500 ඇති වුණාට ඒක ප්‍රශ්නයක් නෑ. නැහැ. ඇති වෙනවමයි. ඒක නවත්තන්න. පස්සේ කරන එක තමයි නැති කරන්නේ. ඒක ඒකනේ අපි එම් එක. පස්සේ කරන එක කියලා පුද්ගලයා නැතුව අපයත් මම නැතුනොත් ඒක ඒක ඒක වෙන්නේ බක්ලාට දින රාතන් වහන්සේ තමයි. නෑ. දිත්තේ දිට්ඨ මත්තම් භවිස්සති. කියන්නේ ස්පර්ශයක් වේවි ඒකෙන් කතාවක් ගොතන්න තුවා ඉන්න තියෙන්නේ. ඔව් ඔව් මම සම්පූර්ණයෙන් නැති වෙන රහත් වෙනකම්. මහත් වුණාට පස්සේ. ඊට මෙහාදී ඊට මෙහාදී හිතට පොඩ පොඩ පොඩ හැකියාව එනවා. දැක්කත් දැක්ක දේත් එක පැටලෙන්න තු ඉන්න. අර ඇහුණත් ඇහුණ දේත් එක පැටලෙන්න නැතු ඉන්න. ඒ හැකියාව තමයි පොඩ පොඩ පොඩ පොඩ විපස්සනා හරහා හැදි හැදි හැදි හැදි එන්නේ. ඒක නතර කරන්න බෑ අපිට. ඒ ස්පර්ශය නතර කරන්න බෑනේ අපිට. ඒක රහතන් වහන්සේට තියෙනවා. සනාසනක් තියෙනවා රහතන් වහන්සේ එතන මම යන්නේ තියෙන එක තමයි <laughs> එතන තියෙන්නේ. මොනවා වුණත් කවන්න රාග දේශ ටික බුදු කරගන්නයි තියෙන්නේ. මේ ආයෙත් දැන් සබ්බස සූත්‍රේ කියන දර්ශනීය දර්ශනීය ගැන ඒ දර්ශනීය කියන්නේ <laughs> පොඩ්ඩක් මේ දසන පහතබ්බා. ඔව්. දසන පහතබ්බා කියන එකේදී ඇත්තටම යෝනිසෝ මනසිකාරයට මුල් තැනක් දෙනවා. එතෙන්දී එතෙන්දී බුදුහාඳුර කියනවා මෙහෙමයි ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරයේ සහිත කෙනා දන්නවා මේ මොනවාද මෙනෙහි කරන්න ඕනේ මොනවාද මෙනෙහි නොකරන්න ඕනේ. එයා ඒ නිසා මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරනවා මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි නොකර ඉන්නවා. උදාහරණයක් වශයෙන් නිකන් කියනවා නම් අපි හිතමු හිතට ඔන්න දේශසිතක් පහළ වෙලා දැන් තියෙන්නේ. මොකක් හරි අකමැති කෙනෙක් දැක්කා. දැක්කම ඔන්න හිතේ ඔන්න දේශයක් පහළ වුණා. පුරුද්දල පහළ වුණා. අන්න මෙයා දන්නවා නම් මෙනෙහි කළ යුතු දේ ඔන්න අපිටම අපිටම මෙයා දැන් මෙනෙහි කරනවා මෙයා මේ මට ඒක අප්‍රිය වුණාට මෙන්න මේ අනිත්‍යයට හරි ප්‍රියයි. අනිත්‍යයට හොඳ දේවල් කරනවා. කරන ඒ යම් මෙනෙහි කළ යුතු දෙයක් මෙනෙහි කරනවා. ඒ හරහා අන්න උපන්නාශ්‍රවේ දුර වෙලා යනවා. අපිටම මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි නොකර ඉන්නවා. ඔන්න මෙයාගේ තියෙන අගුණ ටිකක් මෙනෙහි කරන්න ගත්තොත් අන්න දේශේ වර්ධනය වෙනවා. ඒ හින්දා යවන් මෙනෙහි නොකර ඉන්නවා. අන්න මේ වගේ බුදුහාඳුර කියන මේ මේ Taman දන්නවනම් මෙනෙහි කරන්න ඕනේ මොකද්ද? මෙනෙහි නොකරන්න ඕනේ මොකද්ද කියලා දන්නවනම් අන්න උපන් ආශ්‍රව ගෙවිලා යනවා. නූපන් ආශ්‍රව නූපදී ඉන්නවා. මෙහෙම මෙහෙම කරලා කරලා කරලා කරලා යන ගමනක තමයි ඔන්න අර එතෙන්දි තමයි කතා කරන්නේ අපි ඊයේත් අර ධර්මදේශනාවේදී කියපු මේ මමෙක් අල්ලගෙන කතන් හිතන්න ගත්තොත් ඔන්නේ අතීතේ මං හිටියද මං කොහොමද හිටියේ මං කෑ බිම මොනවාද මේ මේ සක්කාය දිට්ඨිය මුල් කරගෙන මෙනෙහි කරන්නේ. එතකොට ඔන්න දෘෂ්ටි වැඩෙනවා. ඉතින් ඒවා සම්පූර්ණයෙන් පුළුවන් තරම් වළක්වන්න කියලා කියන්නේ. ඒකයි ඔය ප්‍රපංච වලින් අත මිදෙන්න කියන්නේ. පුළුවන් තරම් හිතට කතන්දර ගොත ගොතා මම එක්ක අල්ලගෙන ඕවා කල්පනා කරන්න ගියාම තව පැටලෙන එකයි වෙන්නේ. ඒ හින්දා පුළුවන් තරම් මෙනෙහි නොකර ඉන්නයි කියන්නේ. ඒ වෙනකොට මෙනෙහි කරනවා නම් මෙනෙහි කරන්න තියෙනවා. ඔන්න මේ දුකක් තියෙනවා. වර්තමාන වශයෙන් තමන්ගේ කයට නැත්නම් හිතට යොමු කරලා බැලුවාම හිතේ ආතතියක් තියෙනවා නම් දුකක් තියෙනවා නම් පිළීමක් තියෙනවා නම් සංවේගයක් තියෙනවා නම් මේ දුකක් තියෙනවා. මොකද්ද මේ දුකට හේතුව? කියන්න මේ වගේ චතුරාර්ය සත්‍ය මුල් කරගෙන තමයි මෙනෙහි කිරීමක් කරන්න කියන්නේ. දැන් මේ වගේ යම් කෙනෙක් හොඳින් කරගෙන කරගෙන කරගෙන යනවා නම් ඔන්න අර මේ මොකද්ද සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලම්බත පරාමාස කියන එක මේ දර්ශනය හරහා ප්‍රහාණය වෙනවා කියලා කියනවා. නෑ එහෙම කියන්න බෑ. ඒ කියන්නේ දැන් මේ එතන ක්‍රම හතක් පෙන්නනවානේ. ඉතින් මෙතනින් අදහස් වෙන්නේ නැහැ එයාට අනිත් සියලුම ක්‍රම අතහැරලා මේක විතරක් තනියෙන් කරන්න පුළුවන් කියලා. මේ හතම එකිනෙකට සම්බන්ධයි. දැන් මේ කටයුත්ත යා වාඩි වෙලා හොඳට භාවනාවකින් හිත එකඟ කරගෙන කරනවා වෙන්න පුළුවන්. ඊළඟට අපි හිතමු එයාට දේවල් දැක්කහම ඒ ඔස්සේ යන්න තු එයා හිතේ සංවරයක් ඇති කරන ඉන්ද්‍රිය සංවරයක් ඇති කරන කරන්න සිද්ධ වෙනවා. එතකොට ඉන්ද්‍රිය සංවරේ සංවරා පහතබ්බ අවශ්‍යයි. ඊළඟට අපි හිතමු දැන් තව හොරු ඉන්න තැන් වලක්වන්න වෙනවා. නපුරු සත්තු ඉන්න තැන් වලක්වන්න වෙනවා. ඒවා නොගිහින් ඉන්නවා. අන්න පරිවර්ජනා පහතබ්බා කියන්නේ අවශ්‍යයි. ඒ නිසා මේ සියලුම ආශ්‍රවයන් ඡය කරන ඒ කියලා තියෙන විවිධාකාර ක්‍රමවේදයන් අඩු වැඩි වශයෙන් අපිට භාවිතා කරන්න වෙනවා. ඒ කියන්නේ මෙතන මේක මුලින් තිබුණා කියලා අනිත් අනිත් හත අනිත් හය සම්පූර්ණයෙන්ම අමතක කළා. මේක පූර්ණත්වයකටපත් කළා ඊට පස්සේ ඒක මේක ගන්නවා යන්නේ ඊට පස්සේ මේක ගන්නවා කියලා කියන්න බෑ. ඔක්කොම ඒකට සම්බන්ධයි. Yeah. ඔව්. දැන් අර එක එක නානුව දැන් ඒ සක්මන් කරන කාලේ වෙනස් වෙන්න පුළුවන් සායම දැන් මගේ මට තියෙන සාමාන්‍ය විනාඩි 35ක් විතර යනකොට මේ අර මම ගොඩක් තද ගතිය ආරම්භ කරන් ඇවිදින්නේ. ඉතින් අර මට මේක සපෝට් එක අඩු හින්දා අර ඇවිදින්න ටික අමාරු වගේ කතියක් එන්න මම ඉල්ල ඉඳ ගන්නවා. ඒ සාමාන්‍යයෙන් ඒක නේක අර පෑටම ගෙනියන්න බලන්න ඕනද කොහොමද? තමන්ට يعني කරගෙන කරගෙන යනකොට තමන්ට තේරෙනවා නම් දැන් හිතේ එකඟතාවයක් හොඳට හැදිලා තියෙනවා. දැන් තවදුරටත් සක්මන් කළොත් මේ එකඟතාවය කැඩෙනවා කියලා. එතකොට වඩනවට කමන්නේ ඒ කියන්නේ අර සක්මන කියන එක ටිකක් ඉරියව්ව වශයෙන් ගත්තාම චේතනාපූර්වක කරන නිසා ටිකක් රළු ගතියක් තියෙනවා. හිතේ සමාධිමත් ගතියක් හැදීගෙන හැදීගෙන හැදීගෙන එනකොට ඒක ටිකක් සියුම් වේගන සියුම් වේගන එනවා. එතකොට එතකොට තේරෙනවා මේ ආයි පාදයක් ඔස්සවලා ගෙනියනවා කියන එක දැන් මේකට දරන්න අමාරුයි. එතකොට අන්න එහෙම එක්ක හිට ගන්න පුළුවන් නැත්නම් එහෙම වාඩි වෙන්න පුළුවන්. ඒකේ වරදක් නැහැ. හා හොඳයි. විද්‍යාව පිළිබඳව ගොඩක් වෙලාට මේ අර ගොජිය ගැන බලාගෙන ඉඳද්දී මට තේරෙනවා මේ කියන අරමුණ සියුම් වෙද්දී අන්තිමට වෙන දේ තමයි සම්ප 150ක් විතර අවස්ථාවවලදී අරමුණ සියුම් වෙද්දී සිය පවත්වීමේ අවස්ථාවක් තියෙනවා. ඉතින් එතනදී ලැබිච්ච අවවාදය තමයි සූදානම් වෙලා යන්න කියන එක. ඉතින් ගොඩක් වෙලා සූදානම් වෙලා ගියාම මම දැකපු දේ තමයි අරමුණ සියුම් වෙද්දී සමහරවට මේ දැන් මම හැම වෙලාවෙම සූදානම්ින් ඉන්නවා දැන් මේ මේ මොහොත නින්දයි කියලා. අවදියෙන් ඉන්නවා. එතනදී අර අරමුණ සිමුක් වීම සිද්ධ වෙන්නේ නැහැ සමහර වෙලාවට. ඔව්. ඉතින් එතනදී අර මේ බැලන්ස් එක ගැනීමේ ටිකක් අභියෝගයක් කියලා මට හිතෙනවා. එතනදී වෙනත් උපක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්ද? නැහැ. වෙනත් උපක්‍රමයක් නැහැ. ඉතින් ඕක තරණය කිරීමම තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපි එතනට කිට්ට වෙලා ඔන්න දැන් නින්දයි, දෙන්නින්දයි ගානින්න ඒක හරියන්නේත් නැහැ. කියන්නේ දැන් ඔන්න සියුම් මේ සියුම් මේක එහෙම වෙන්නෙත් නැහැ. අපි පුළුවන් තරම් ඒකට වෙන්න ඉඩ හරින්න ඕනේ. පුළුවන් තරම් ඒ කියන්නේ හිතේ පොඩි හරේ චංචල භාවයක් තියෙනවා මේක තැම්පත් වෙන්නේ නැහැනේ. එහෙනම් අපි මේකට හොඳට කියන්නේ නිින්ද යන මට්ටමට යන්න වෙනවා. නැතුව ඒ කියන්නේ වීර්ය පුළුවන් තරම් අඩු කරන්න වෙනවා. ඒතර තමයි මේක සියුම් වෙන්නේ, සමාධිමත් වෙන්නේ, සමනය වෙන්නේ. ඉතින් හැබැයි තාම අපේ සතිය තියුණු නැති නිසා මේ සමනය වෙච්ච ගමන් හිත නිදා ගන්නවා. ඉතින් මේකට නිදා ගන්න දිදී දිදී දිදී තමයි මේක නැවත නැවත යන්න තියෙන්නේ. කියන්නේ නිින්ද ගියාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඊළඟ ඒ බලනවා. කොහොමද මේ මෙතෙන් දැන් තාම නිින්ද ගියා. ඉතින් හැබැයි ඊළඟ දෙකෙත් බලනවා. තාමත් නිින්ද යනවා. කීකේ පොඩ පොඩ පොඩ පොඩ අර දැන් කියන්නේ හැම අනිත් පැති වලින් හැබැයි දිනු කරනවා. අපි තුන් සක්මන් භාවනාවත් තව තව විස්තර බලනවා. හොඳට පුළුවන් තරම් වර්තමානයේ ඉන්න උත්සාහත් වෙනවා. තව තව හිතේ සංවේදී භාවය වැඩි කරනවා. වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න අර අපිටම දැන් අපි පැය භාගයක් ගියාට පස්සේ කියලා ඔය නිින්ද ගියේ. ඊළඟට ඔන්න විනාඩි 35කට පස්සේ තමයි නිින්ද යන්නේ. ඊළඟට විනාඩි 40කට පස්සේ නිින්ද යන්නේ. විනාඩි 45කට පස්සේ නිින්ද යන්නේ. කියලා අර ඒ වගේ අපි අවදියෙන් ඉන්න කාල පරිච්ඡේදය එන්න එන්න එන්න වැඩි වෙනවා. හරිලා අන්තිම සම්පූර්ණයෙන්ම නිින්ද නොගිහින්ම ඔනි තාම සියුම් අරමුණෙත් නිින්ද නොගිහින් අවදිමත්ව ඉන්න පුළුවන් හැකියාව හැදෙනවා. ඒ නිසා අපි සූදානම්ව යන්න ඕනේ. හැබැයි මේ සූදානම්ම යාම හරහා අධික වීරයක් කරන්න ගියොත් අමාරුයි. එතකොට මේක සංසිඳෙන්නේ නැහැ. ඒ කියන්නේ පුහුණුවමයි තියෙන්නේ. ඔව්. සූදානම් වෙනවා කිට තියන්න. අඩු වෙනවා. ඒ හම්බුත්ව එක 100ට 100ක් කියන්න බෑ. නමුත් අඩු වෙන්න පුළුවන්. ඔව්. පුළුවන්. ඒ කියන්නේ අපි එන්න පුළුවන් ක්ලේශය ගැන අවබෝධයෙන් ගියාම ඒක කියන්නේ අපි ඒකට අහු වෙන ගතිය අඩුයි. ගතිය අඩුයි. අපි හැබැයි අනවශ්‍ය විදිහට වීර කරගෙන හිත නිකන් මේ මේ කියන්නේ ඌමනට වඩා හුඟක් මොකක්ද ඒකට කියන්නේ අනවශ්‍ය සූදානමක් තියන්න ගියොත් මේක ඒ කියන්නේ සියුම් වෙන්නේ හිත ඒ කියන්නේ මේ කියන මට්ටමේ පසම්බයන් කියන මට්ටමක් මේ කතා කරන්නේ සම්පූර්ණයෙන් සංසිඳෙන්න ඕනේ. සංසිඳෙන්න බෑ අපි හැමතිස්සෙම මේ කඩුව ඔස්සන් ඉන්නකොට. සමහරවල් සමනස මේ මේ අත්දකලා තියෙනවා දැන් වෙන හිත පිට ගියත් මේ සංසිඳනයට එහෙම සංසිඳනවා. ඒ කියන්නේ. ඒ කියන්නේ අර පොඩ අතෑරලා වගේ තිබ්බහම තමයි ඔක වෙන්නේ. වෙන්නේ. ඒක තමයි. කියන්නේ අතහැර දැන් අපිට ඒ අතහැරීමක් නැහැනේ අර වගේ හුඟක් අපි තද බලව මේකද වෙන්න කියලා බලන් හිටියොත් එහෙම. එහෙනම් මෙතන ඒ කියන්නේ අතහැරීමක් වෙන්න ඉඩ හැරීමක් කරන්න වෙනවා. ඒ කියන්නේ අපි අත කියන්නේ මේ සිදුවීමට වෙන්න ඉඩ හැරලා අපි අයින් වෙන්න ඕනේ. එතකොට නිින්ද යනවා හුඟක් වෙලාවට. මු කියන්නේ ආරම්භක මට්ටමේ නිින්ද යනවා. තාම මේ සියුම් මට්ටම පවත්වන්න තාම හිතට තේරෙන්නේ නැහැ. ඒක හැබැයි කරගෙන කරගෙන යනකොට ඉතින් ඔක ටික ටික ටික තේරෙනවා ඉතින්. <laughs> කෙටි ක්‍රම නැත. කාමයේ අපිට කාම දැන් අපි ක්‍රිකට් මැච් එකක් බලනකොට අපි නින්ද යන්නේ. දැන් නැහැ නේ. <laughs> ඒක හරි. දේශෙත් පරණ නැහැ. දේශෙත් තරදක් නැහැ. <laughs> ඔව් ඒක හරි. ඔව්. නැකවන්නේ. මේ අහන්නේ මේ දැන් සමාධියට අනවශ්‍ය දෙයට වැඩි ඉන්න එපා. කොහොමද හිත ඊට අඩුවෙන් නවත්ත ගන්න වගේ කියලා. ඒ කියන්නේ ඒක ටිකක් මුගක් වෙලාට අපි කියන්නේ ඒක විපස්සනාවේ සෑහෙන එහාට ගියාට පස්සේ. يعني ගියාට පස්සේ කෙනෙකුට ඒ කියන්නේ හිත ගැඹුරු සමාධියකින් කිසිම අරමුණක් නොගෙන ඉන්න පුළුවන් හැකියාවක් තියෙන්න පුළුවන්. හැබැයි ඒ මට්ටම වර්ධනය වී වර්ධනය වී ගිහිල්ලා අඩු සමාධියකනොත් ඒ తත්වයේම ඒ ස්වභාවයේම අරමුණක් ඇසුර නොකරන ස්වභාවයක් හැබැයි අඩු සමාධියකින්. ඔන්න ගන්න පොඩ පොඩ පොඩ උත්සාහත් වෙන්න ඕනේ. يعني මොකද අඩු සමාධියක මේ එන ගැඹුරු සමාධියක නිකන් හිත හිර කළා වගේ මොකකටවත් එන්න නොදී බංකරයක් ඇතුළට ගියා වගේ ඉඳීම කියන එක ප්‍රභා එක ස්වභාවයක්. නමුත් අපි මොකද මේක මේක අවශ්‍ය වෙනවා තාම කෙලස් වල බලය වැඩි. හැබැයි හිතන ටික ටික ටික මේක කෙලස් වල බලය අඩු නම් මෙච්චර ශක්තිමත් බංකර එකක් ඕනේ නැහැ. දැන් ත්‍රස්වාදීව නෑ දැන්. දැන් සාමකාමී ස්වභාවයක් තියෙන්නේ. අන්න එතකොට පොඩ්ඩක් නිකන් එළියට ගිහිල්ලා බලනවා. දැන් ප්‍රශ්නයක් නැද්ද කවුරුත් නැද්ද කියලා පොඩ්ඩක් බලනවා. එතකොට ආයෙ හින්දලා හිටලා එක්කෙනෙක් ගහනවා. දැන් ආයෙත් පොඩ්ඩක් ෂේප් කරගන්නවා. ආයෙත් ඉන්නවා. අන්න ඒ වගේ පොඩ පොඩ පොඩ පොඩ ඒ කියන්නේ අර හිතේ හැදෙන කියන්නේ කෙලෙසුන්ගෙන් තොරව පැවැත්ීමේ හැකියාව අපි පරීක්ෂා කළ කර බලන්න ඕනේ. දැන් මට මේක ගැඹුරු සමාධියකින් විතරද තාම පවත්වන්න පුළුවන්. ඊට වඩා අඩු ගැඹුරකින් මට මේ සබහාය පවත්වන්න පුළුවන්ද? හැබැයි තාම කැලෙස් වල ශක්තිමත් භාවය තියෙනකොට ඔන්න ආයි කැලෙස් එනවා. නැත්නම් හිත වෙන දේවල් උල්පාදාන කරනවා. එතන නැවත නැවත ප්‍රඥාව පාවිච්චි කරලා ඒ කැලෙස් ටිකත් සමනය කරනවා. ඒක ඔන්න පොඩ්ඩක් පුළුවන් වෙනවා. ආයෙත් මේ මට්ටමේ පවත්වනවා දැන්. මේ මට්ටමේ පවත්ද්දී ඔන්න ආයෙ තේරෙනවා දැන් තා පොඩ්ඩක් උඩරන තව අඩු වීරකින් පවත්වන්න. යට යුඟාන් ගැඹුරට යන්න නැතුව මේක පවත්වන්න. ඔහොම ඔහොම තමයි ගන්න තියෙන්නේ. හා සාමිනාස එතකොට ඒකේ අවසාන මේක සාමාන්‍ය විදිහට ඒ කියන්නේ සාමාන්‍ය නීතිය වැඩ කරනකොටම ඒ අවස්ථාව පාත්තුනේ. ඒක තමයි රහතන් වහන්සේලා කරනවා කියන්නේ. يعني උන්වහන්සේලාට ඒ කියන්නේ ආයි වීරයක් පවත්තලා සමාධියක් ඇතුළට ගිහිල්ලා නෙමෙයි උන්වහන්සේලා හිත නිකලස් වෙලා තියෙන්නේ. ආයි මේ සාමාන්‍ය ජීවිතේ ඉන්නවා වෙන වෙන දේවලුත් කරනවා. හැබැයි කිසිම රාගයක් නැහැ, කිසිම ද්වේෂයක් නැහැ, කිසිම මෝහයක් නැහැ. මොකද අර يعني ටික ටික ටික ටික උඩට එද්දී එන එන එන කෙලස් ටිකට ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා දැන් සාමාන්‍ය අඩු වීඩක් ඇත්තෙමත් නැහැ අලුතෙන් කියලා වීඩක් ඇත්තෙත් නැහැ අලුතෙන් ගැඹුරු සමාධියකට කියලා යන්න ඕනෙත් නැහැ හිතෙන් ස්වාභාවිකවම කෙලසුන්ගෙන් තොරයි ඒක අර කියනවා මේ ඒ කියන්නේ සමාධිවල يعني රහතන් වහන්සේලා ගැන කියන විස්තරයක් කියනවා එක්තරා මේ පරිබ්‍රාජිකාවක් ඇවිල්ලා ආනන්ද හාමුදුරන්ගෙන් අහනවා මේ මෙන්න මෙහෙම භාගතුන් වහන්සේ මෙන්න මෙහෙම සමාධියක් ගැන කියලා තියෙනවා. මොකද්ද මේ සමාධිය කියලා? ඒක කියන්නේ මට දැන් වචන ටික එන්නේ එක වචනයක් තමයි න සසංකාර නිග්ගයිහ වාරිතවතෝ කියලා වචනයක් එනවා. ඒ කියන්නේ මේ සංස්කරණය කළා, මේ કૃතිමව සංස්කරණය කළා, වීරය කරලා මේ පැවැත්වීමකින් තොරව තොර ස්වභාවයක්. නිකන් ස්වාභාවිකවම අන්න ඒ தත්ත්වය තමයි එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ ඒක තමයි අරහත් ඵල සමාධිය කියලා. ඒක මේ මේ දැඩි වෙයි හිත වීර කරගෙන මේ පවත්වීමක් නෙමෙයි එතන තියෙන්නේ. එතන තියෙන සාභාවිකම රාග දේශ මොහයන් සම්පූර්ණයෙන්ම ඡය වීම නිසා උන්වහන්සේලාට බොහෝම සාභාවිකව මේ සමාධිය පවත්වන්න පුළුවන් ගතියක්. ඒකේ මට ඔක්කොම වචන ටික මතක් වුණේ හරි ලස්සනට කියනවා ඒ කියන්නේ සමාධියක් මුලින් හැදෙද්දී අපි හරි ලොකු ගැඹුරු කියන්නේ ටිකක් තදබල වීරයකින් දැඩි සමාධියකින් තමයි ඒක හදාගන්නේ. හැබැයි නැවත නැවත නැවත නැවත මේක ප්‍රගුණ කරන්න ප්‍රගුණ කරන්න වශී කරන්න වශී කරන්න මේක නිකන් තමන්ගේ දෙයක් බවට පත් වෙන්න ඕනේ. අර කියන්නේ මේ අය මේ මේ මේ මෙත්තානි මෙත්තානි සංසූත්‍රයේද කොහෙද? යානි කතා, වත්තු කතා, අනුට්ඨිතා, ಪರಿචිතා, සුසමාරද්ධා විදිහට වචන කීපකින් කියන්නේ. මේක නිකන් තමන්ගේ යානාවක් වගේ. දැන් අපේ කාර් එක ගන්න ඕන නම් යතුරු දැම්ම ගියා. තමට තියෙනවනේ ඕන තැනකට යන්න පුළුවන්. අන්න ඒ වගේ තමන්ට උවමනාවල ටක් ගාලා සමාධියට යන්න පුළුවන්. ආයි ආයි ගිහිල්ලා මේ පරයන්කේ වාඩි වෙන්න ඕනේ <laughs> මොකක්වත් නැහැ. ටක් ගාලා ඕනනම් ගියා. ඊළඟට යානි කතා, වත්තු කතා. ඒක තමන්ගේම දෙයක්. වස්තුවක් බවට පත් වෙලා. වත්තු කතා, අනුට්ඨිතා. හොඳට දැන් මේක මේක තුළ පුහුණු වෙලා. ಪರಿචිතා. හොඳට පරිශීලනය නැත්නම් හොඳට පුහුණු කළා. අනුත්‍ත්‍ිතා ಪರಿචිතා සුසමාරද්දා. හොඳට දැන් මේක ආරම්භ කරපු ස්වභාවයක් තියෙනවා. වචන කීපයක් ඔය සමාධි සම්බන්ධයෙන් විස්තර කරනවා. ඒ කියන්නේ මේ සමාධි මුලදී ටිකක් වීරයෙන් තමයි ගන්නෙ. ගැඹුරකින් ගන්නෙ. හැබැයි මේක බහුලීකృత කරන්න කරන්න කරන්න කරන්න ඒකේ හැකියාවන් එනවා Tamanට. හොඳ එහෙනම් මම හිතනවා අදට ප්‍රමාණවත් කියලා වෙන මොකුත් ප්‍රශ්නයක් නැත්තම්. හොඳයි. එහෙනම් අදත් අපි පැයකමාරක් වගේ කාලයක් සම සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. නැවතත් සවස් 5ට ධර්මදේශනාව සඳහා මුණ ගැසෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.